නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒව මේව කෝ භික්කවේ සම්ති අජිත්ත මනුයුත්තස්ස බිකුණෝ ඕලාරිකා උපක්ඛිලේසා කාය වචි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසරණවනේ මේ පවත්තන භාවනා වැඩමුළුවේදී අපි නිති කාලසටහනකට අනුයිදිකටම පවත්වාගෙන ආවේ මේ වැඩමුළුවත් හතරවෙනි වැඩමුළුව ඒ සඳහාත් අපි ඒ පුරුදු කාලසටහනමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. යනවා අපි හැමදාම භාවනා විශේෂ වැඩමුළු තියෙන දවස්වල හවස 8ට මේ ධර්ම දේශනාවට කාලය වෙන් කරගෙන තියෙනවා. ඉතින් අද අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා එළඹිච්ච කාලයයි. ඉතින් ඒ ධර්ම දේශනාව සඳහා මූලික වශයෙන් මුළු දේශනාවලියටම මාතෘකාවක් වශයෙන් මම සූත්‍රයක් ඉස්සරහට තියාගත්තා. ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සරුවචන් වහන්සේගේ සූත් දේශනා සඳහන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයටයි. ඒ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාති නැත්නම් තුනේ කාරණා දක්වන පොතේ මේක සඳහන් වෙන්නේ මේකට ඇත්තටම පොත දිගාලා බලුවොත් ඒකට සූත්‍රයට නමක් දීලා නැහැ. නමුත් බොහෝ විට ඒක pāli භාවිතා කරන නැත්නම් සඳහන් කරන්නේ පංසුදෝවන සූත්‍රය කියලා. ඒ පංසුදෝවන සූත්‍රය නම ඒ සූත්‍රයට වැටලා තියෙන්නේ මේ මුළු සූත්‍රයේම විකාශය වෙන්නේ සරුවචනාංශය විදිහටපත් කරන එක උපමාවකට අනුව. ඒ උපමාව තමයි පංසුදෝවක. පංසුදෝවක කියලා කියන්නේ රත්තරන් හොදන මිනිස්සයාට කියන නම. ඒ රත්තරන් පස් හම්බුනහම ඒ පස් හොදලා හොදලා හොදලා අවසානයේ රත්තරන් මතු කරගෙන රන් වැලි මතු කරන ඒවා උණු කරලා පස්සේ ඒක රත්තරන් හදා ගන්නවා. ඉතින් අන්නේ වැඩපිළිවෙලයි මේ යෝගාවචරයේ ගියේ තියෙන සමානකම් සමාන්තරකම් තමයි මේ සූත්‍රයේදී සරුවචනාංශේ ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කිරීම සඳහා නිදර්ශනයකට ගන්නේ <clears throat> මේ පස්සෝදලා රත්තරම්මතු කරගන්න මිනිස්සෙගේ පංසු දෝක කියන ඒ වෘත්තිය කරන කෙනෙක්ගේ වැඩපිළිවෙල. ඉතින් ඒකෙදී සරුවචනාංශය සඳහන් කරනවා මේ පස්සයිත රත්තරන් සහිත පස ගත්තාම ඒකේ උඩින් උඩින්ම උඩින්ම තියෙන ඊටාම ගොරෝසු ඕලාරික ඇහැට වුණත් පේන ඒ පස් ගල් වැලි හොදලා අරින්න ඕනේ. ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් භික්ෂුවක් කියලා කියන්නේ ඒ සංසාරේ බය දක්නා වූ සංසාර බය ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක් දන්නවනම් මේ Taman ඇතුලේ මේ රත්තරන් හා සමාන හොඳ පිරිසිදු හිතක් ඇතුලේ තියෙනවා. ඒ හිත අනෙකුත් මේ අනවශ්‍ය දේවල් ගොරෝසු දේවල් දෙක කලවම් වීම නිසා ඒකේ වටිනාකම අඩු වෙලා තියෙනවා. නමුත් ඒ කොයි වෙලාවක හෝ ඒ කුණු කන්දල් ටික අයින් කරපුවාම රත්තරන රත්තරනම තමයි. ඒ කොච්චර කුණු තිබුණත් රත්තරනේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙක් මේ වටිනාකම දන්න කෙනා අර කුණු සෝදා හැරීම සඳහා සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ මොකද ඒ කුණුත් එක්ක ගැළවිලා ගැළතිලා, තරවිලා, කල්ප ගණන් තිබ්බත් රත්තරනේ වටනාගම අඩුවක් වෙලා නැහැ. හැබැයි ඒ සෝදලා අර කුණු ටික ඉවත් කරන තෙක් කිසි කෙනෙකුට බැලු බැල්මට මේක ඇතුලේ රත්තරණක් තියෙන බවක් වැටහෙන්නේ නැහැ. ඉතින් ඒක රත්තරන් ව්‍යා මේ වෘත්තීමේ වශයෙන් හෝදන කට්ටිය දන්නවා ඒ රත්තරන් තියෙන පසකට කොච්චර මහන්සි වුණත් පාඩුවක් නැහැ කිය. මේ කියනකොට මට මතකයි මම දකපු කෙනෙක් කියනවා මේ සමහරු ගිහිල්ලා කොළඹ තියෙන රජින වීදි අතු ගන්න දූවිලි ටික අරගෙනවා. මොකද මේ දූවිලි වැඩ ඒක වටේ දිගට වැඩ කරන රත්තරන් ඒ දූවිල්ලේ පවා කුඩු තියෙනවා. ඒ කුඩු එකතු කරලා ගිහිල්ලා හොදලා හොදලා හොදලා අවුන්සක් අවුන්සක් නෙමෙයි පොඩ්ඩක් ගත්තත් දවසේ මහන්සි තියෙනවා. හිතා ගන්න බෑ අපිට හිතන්න බෑ ඒකේ එච්චර හොදලා ගන්න දෙයක් තියෙනවා. නමුත් ඒ දන්න මනුස්සයාගේ තියෙන වටිනාකම තමයි මේ මනුස්සයා ඒක වීදි අතු ගාලා කුණු ටික අරගෙන ගිහිල්ලා හොදලා ඒක රත්තරන් ටික ගන්නවා. ඒ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒ රත්තරන් පස්ස දැනගත්තට පස්සේ ඒ වෘත්තිය මේ කෙනා <clears throat> ඒක ගන්න වෙහෙස සීමා කරන්නේ ප්‍රමාණ කරන්නේ කොච්චර හරි මහන්සි වෙනවා. අන්න ඒ වගේ තමයි මනුස්සකමේ වටිනාකම දන්න මනුස්සයා. ඒකේ මේ සරුවචනස මෙතන පාවිච්චි කරන්නේ අදිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ. තමන්ගේ හිතක පිරිසුදු කළ හිතක තියෙන වටිනාකම දන්නා වූ කෙනා ඒ අර පිටින් කොච්චර දෝ තියෙනවා කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත කියලා කුණු කන්දල් තෝගයක් ඒක නැති කර ගැනීම සඳහා දුර කර ගැනීම සඳහා පුදුමාකාර මහන්සියක් ගන්න. ඒ ගන්න මහන්සිය මේ <clears throat> පිටේ ඉඳලා බලනකොට හිතෙනවා අඟුරු කිරි වතුරෙන් හේතුවත් ඔක සුදු කරන්න බෑ. එනවා කාය දුස්චරිත ඇති කෙනෙක් සුචරිතවත් වෙන්නේ නැහැ. වචී දුස්චරිත ඇති කෙනෙක් සුචරිතවත් වෙන්නේ නැහැ. මනෝ දුස්චරිත ඇති කෙනෙක් සුචරිතවත් වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර හේතුවත් වැඩක් නැහැ කියන එක ඒ කම්මැලියාගේ වැඩේ. කම්මැලියා එහෙම තමයි කාරණා කතා කරලා ඒ ඉන්න කාය දුස්චරිතෙම ඉන්න වචී දුස්චරිතෙම ඉන්න මනෝ දුස්චරිතෙම ඔය ඇලි ගලි වාසය කරනවා ඒක සුද්ධ කරන්න පුළුවන් සුද්ධ කළ යුතුයි කියන හැඟීමක් නැහැ. අතර පංසුදෝවකයා රත්තරන් පසක් හම්බෙච්ච මනුස්සයෙක් වටිනාකම දන්න කෙනා අර කුණු කන්දල 190 ගාණක් විතර තියෙන කුණු හොදලා හොදලා හොදලා අර රත්තරන් ටික මතු කරනවා වගේ මෙතනදී සරුවත් වෙන සඳහන් කරලා තියෙනවා ඒව මේව කෝ බික්කවේ ඒව මේව කෝ බික්කවේ සම්ති අදිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ ඕලාරිකා උපක්ඛිලේසා කාය දුර්චරිතෝ වචී දුර්චරිතෝ මනියුත්තර මනෝ දුර්චරිත කිය. ඒ නිසා <clears throat> භාවනා පාරකට එහෙම නැත්නම් මේ එක පැත්තකින් කියනවා නම් තමන්න තමන් අනුකම්පා කරන කෙනා. තව පැත්තකින් කියනවා නම් ස්වార్థේ සලකන කෙනා තීරුම් අරගන්න ඕනේ මේ වැඩපිළිවෙලේ මුලදී ඊ타ත්ම ගොරෝසු ඕලාරික ඕලාරික කියන වචනේ පාවිච්චි කරන්නේ කර්කශ කියලා ගොරෝසු කියන වචනෙට. කෙලස් ඒවට මෙතන හරුවචන මේ වචනේ මේ සූත්‍රය පාවිච්චි කරන්නේ උපක්ඛලේශ කියලා උපක්ඛලේශව ගැත්තිනේ කයින් කරනවා. ඉති උපක්ලේශ තුන මේ සූත්‍රේම නම් කරලා තියෙනවා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා. ඉතින් මේක මම හිතන්නේ මේ වගේ මට්ටමකට සිල් සීලයක් රැකගෙන භාවනා කරන පිරිසක් නැත්නම් දාහන්න පිළිපෙච්ච පිරිස් මේ කොහොමඩක්වත් අහලා තියෙනවා අපේ කය වචන හිත පිරිසුදු කරගන්න එක තමයි මේ භාවනාව කියන්නේ. ඒකේ මුලදී කය වචන හිත පිරිසුදු කරගන්න ඕනේ. ඒක සඳහා පෙළඹීමක් එළඹීමක් අවශ්‍යයි කියලා. ඉතින් මේකෙදිත් <clears throat> ඉස්සරහට යෑම සඳහා පිරිසුදුවක් ගන්නවා නම් අපි තේරුම් ගන්න ඕනේ කායජුත්තරිත වචීදුච්චරිත දෙක නැති කිරීම සීලය කියලා කියන්නේ. කය සංවර කර ගැනීම සහ වචනේ සංවර කර ගැනීමට අපි කියනවා සීලය කියලා. ඉතින් මේ සීලයක් යම් කිසි කෙනෙක් සමාදන්ව රකින්නවනම් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ පුද්ගලයා සීලාචාර පුද්ගලෙක් බවටපත් වෙනවා. සීලයෙන් ආචාර තත්ත්වයටපත් වෙච්චාම සීලාචාරයි කියලා කියනවා. එහෙම නැත්නම් හික්මිච්ච කියලා ගතිය පෙන්නනවා. එහෙම නැති කෙනා වනචාරී කියලා කියනවා. අහික්මිච්ච කියලා කියනවා. එහෙම නැත්නම් මේ සමහර විටක වැද්දොන්ගේ තත්තර දාලා කතා කරනවා. මිලක්ක කිය කියන ම්ලේච්ඡ කියන වචනේ පාවිච්චි කරනවා. ම්ලේච්ඡ කිරින්ගෙන් අදහස් කරන්නේ කය පිළිබඳව වචනේ පිළිබඳව ඒ පුද්ගලයාගේ විශ්වසනීය තත්වයක් නෑ. යාටවත් පාලනය කරගන්නත් බෑ. ඒක හිමවා ගන්න දඟලන්නෙත් නෑ. ඒකට ම්ලේච්ඡ කියනවා. ම්ලේච්ඡ වලට ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි මේ සදාචාර සම්පන්න එහෙම නැත්නම් මේ හික්මිච්ච කියන වචනේ. ඒ හික්මීම තමයි මේ සරුවචන වහන්සේ හොඳටම විස්තර කරලා පෙන්නන්නේ සීලයක් සම සීලයක් සමාදන් වෙච්ච කෙනා. ඉතින් මේ මේ සීලයක් පිළිබඳ කතාව, හික්මීම පිළිබඳ කතාව, සදාචාරය පිළිබඳ කතාව, එහෙම නැත්නම් ශිෂ්ටාචාරය පිළිබඳ කතාවේ මුල ਸਰුවචනාංශ නෙමෙයි. ਸਰුවචනාංශ ඉන්දියාව පහළ වෙන කාලේ දැන් කියන්නේ මේට අවුරුදු 2600කට කිට්ටු කාලයකට ඉස්සරලා ඉන්දියාවේ තිබුණා ඒ වගේ විවිධ කුල ભેද සහ ආගම් මත මතාන්තර ඒකෙදී ඒ කුලයන් වලට ඒ චාරිත්‍ර වාර්ථ වගේක් තිබුණා විශේෂයෙන්ම මේ පැවිද්දන්ඩ පැවිදි නිකායවල තිබුණා එක එක එක වෘත එක එක එක එක ආකාරයෙන් ඒ කය වචන සංවර කිරීම අනුව තමයි ඒ දේවල් තිබුණේ. නමුත් ඒ කෙනෙක්ගෙන් ඇහුවොත් තමයි මොකටද මේ වෘතය සමාදන් වෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ ඒක තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට කියලා තියෙන දේ. ඒක නොකළොත් අපිට මෙතන මේ ආජීවකත්වයේ හෝ පැවිද්ද හෝ මේ ශ්‍රමණ භාවයේ පවතින්නේ ඒ නිසා අපේ සාස්ෘණ වහන්සේ නැත්නම් අපේ ගුරුවරයා අපිට මේක දීපු දෙයක් කියලා. ඊට වඩා පොඩි වෙනසක් සරුවචනංශය ඇති කරා කවදාකවත් කෙනෙකුට එහෙම පටවන්න යන්න එපා සීලය. සීලයක් රැක්කොත් තියෙන ආනිසංශ කියලා දීලා තමන්ම ඒක බාර ගන්න තැනට ආවොත් තමයි නියම සීලයක් වඩටපත් වෙන්නේ කියලා. කවුරු හරි බය කරලා අපාය ගැන බය හිතවලා එහෙම නැත්නම් මේ මේ මේ වැඩ කෙරුවොත් පොලිසිය දානවා විලංගුවේ දානවා හිරේ දානවා කියලා බය කරලා එහෙම නැත්නම් කවුරු හරි පටවලා කරන සීලේ මේ එච්චරම සම්මා වශයෙන් පුලුල් වශයෙන් පුතුල් වශයෙන් බාරගන්නේ සරුවච්චන් වහන්සේ ක්‍රමයේ හැටියට තියෙන සමාදාය රක්කටි සික්ඛාපදේසු කියලා තමන්ම සිල්පද ඉල්ලගෙන <clears throat> සමාදන් වෙලා රකින්න. ඒ රකින්න කොටත් සිද්ධ වෙන්නේ කාය දුස්චරිත වචී දුච්චරිත තමයි සාමාන්‍ය දැනගැනීම සඳහා කියනවනම් අපේ සම්මත සීල බෙදීමේදී කාය දුච්චරිත තුනක් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා සතුම් මැරීම සොරකම් කිරීම සහ කාමීත්‍යචාරය. වචී දුච්චරිත හතරක් අපි හඳුනා ගන්නවා බොරු කීම, කේලම් කීම, පරස වචන සහ හිස් වචන ප්‍රකාශ කිරීම කියලා. මම හිතන්නේ ඒක පිළිබඳව මේ පිරිස් වලට නැවත නැවතත් මතු කරලා දෙන්න ඕනයි කියලා ඒ වටිනාකම නැති නිසා නෙමෙයි නමුත් කවුරුත් වගේ දාන්නවා. නමුත් මෙතන මේ ත්‍රිවිධ දුස්චරිත කියනකොට මනෝ දුස්චරිත වගේක් කතා කරනවා. ඉතින් මේ මනෝ දුස්චරිත කියලා අපේ පොත සම්මත වශයෙන් සඳහන් කරන්නේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ මානසික ධර්ම තුනක්. ඉතින් යම් කිසි කෙනෙකුට ඒව පිළිබඳ හැඟීමක් නැත්නම් අභිජ්ජාව කියලා කියන දැඩි ලෝභය දැඩි ලෝභය කියලා මෙතනින් අදහස් කරන්නේ තමන් ළඟ තියෙන වස්තු පිළිබඳව තමන් ආශා කරනවා විතරක් නෙවෙයි අනුන් ළඟ තියෙන වස්තු පිළිබඳවත් දැඩි ආශා කරලා අනුන්ට හිරියර කරලා හෝ ඒක ගණ්ඩ එහෙම නැත්නම් ඒක දකින්නකොට ඊර්ෂ්‍යා හිතන රුස්සන්න බැරි තරමට යනකන් තියෙන ලෝභයට කියනවා දැඩි ලෝභය කියලා ඊට පස්සේ ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන් පිළිබඳ වනස් හිතවිලි විනාශ කරන්න ඕනේ නැති කරන්න ඕනේ මකන්න ඕනේ කියන හිතවිලි. ඒ දෙක රාගයයි ద్వේෂයයි දෙකේ උච්ච අවස්ථා කියනවා. ඊගාවට සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි, සම්මා දිට්ඨි නැතිකම. ඉතින් මේ ධර්ම තුනත් මේ පළවෙනි පන්තියේදීම නැත්තම් දැනගත යුතු අස්කල යුතු ගොරෝසු කෙලස් තුනක්. ඉතින් මේ සිල්වන්ත වුණාට යම් කිසි කෙනෙක් සීලයක ඉඳගෙන සතුන් නොමරන්ට දැඩි ප්‍රයත්නයක් ගත්තට හොරකම් කරන්න නොකරන්න කාමීත්‍යාචාර නොකරන්න බොරු කියලා මේ සත්‍යන පරිසෝචනේ අර හිත ඇතුලේ දැඩි ලෝභය ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් දැඩි ද්වේෂ ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් වැරදි දෘෂ්ටි විශේෂයෙන්ම සීලය පිළිබඳව සීලබ්බත පරාමාස තියෙන්න ඉඩ තියෙනවා මේ සීල් රැකීමෙන් සීලෙන් බලාපොරොත්තු වෙනට වැඩි ආනිසත් බලාපොරොත්තු වෙනවා එතකොට බලාපොරොත්තු සුන් වෙලා ਸਰුවචනාංශය පිළිබඳව දොස් කියනවා ධර්මය පිළිබඳව දොස් කියනවා සංඝයටත් දොස් කියනවා තමන්ගේ සීලෙත් සැක කරපොදම ඒ නිසා සීලේකින් ආනිසංස මොනවද ලැබෙන්නේ ඒ වැනි ආනිසංස ලබන්න සීලයේ කියලා සර්වංශ සාසනේ මොනවද කියලා තියෙන කියන එක දන්නේ නැති වුණොත් උගෝ දෙනෙක් කියනවා මම මෙච්චර සීලවන්තයි ඒ වුණාට මට මේ මේ විදිහේ කරදර එනවා මට මේ මේ විදිහේ ප්‍රශ්න එනවයි කියලා සීල ශික්ෂාවෙන් සමාධි ආනිසංස බලාපොරොත්තු වෙනවා. සීල ශික්ෂාවෙන් ප්‍රඥා ආනිසංස බලාපොරොත්තු වෙනවා. එතකොට සීලය අව탁සීරුවට ලක් වෙනවා. නැත්තම් ඒක එවැනි සිල්ලෝට අපි කියනවා සීලේ වෘතයක් කරගෙන. එහෙම නැත්තම් ඒ Taman ඒ රකින්න සීලය දැඩිසේ අල්ලගෙන ඔක්කොමලා ඒ සීල් රකින්න ඕන කියලා ගෙදර මිනිස්සුන්වත් ඒ සීල් පටවන්න හදනවා. ගමේ මිනිස්සුන්වත් පටවන්න හදනවා. ඒකල වල දැඩි විහිසකටපත් වෙනවා. අන්න එහෙම නොවීම පිණිස කෙනෙකුට හොඳ සම්මා දිට්ඨියක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ මම අද හිතුවේ මේ භාවනා වැඩ කරන පිරිසක් නිසා ඒ භාවනාවකට පෙළඹිච්ච කෙනෙකුට මේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියනෙවුවා කොහොමද මේ ගමන වියවුල් කරන්න ගමන සංකර කරන්න බලාපොරොත්තු තැනට යන්න බැරි වෙන්න බාධා කරන හැටි සාකච්ඡා කරුවොත් හොඳයි කියලා. ඉතින් ඒකෙදී මේ අවිද්‍යාව දැඩි ලෝභය අපි දන්නවා ඉස්සලා කියපු විදිහට සමාජයට පිළිලයක් වෙන මට්ටමේ Tamange තියෙන දේවලුත් නොදෙන එක එහෙමදට අනුන් ළඟ තියෙන දේටත් රුස්සන්නේ. ඒ මිනිස්සුන්ට ගහලා බැනලා හරි ගන්න උත්සාහ කරන ගතිය. ඉතින් අපි ගත්තොත් මේක සඳහා ਸਰුවචනංශ අපට දීලා තියෙන පිළියම තමයි දානේ. දාන දෙන කෙනාට Taman ධාර්මික උපයා ගන්නාලද වස්තුව අනුන්ට දෙන්න පුළුවන් කමක් තියෙනවා. එක්කෝ පින්සලකලා එහෙම නැත්නම් අනුකම්පා බුද්ධියෙන් එහෙම නැත්නම් මේ දීමේ ක්‍රියාව සතියෙන් කිරීමෙන්. ඉතින් එහෙම කෙනෙකුත් උත්සාහ කරන්නේ මේ දැඩි වෙන්න පුළුවන්, ඝන බහල වෙන්න පුළුවන් ලෝභය අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ගයක්. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ දාන දෙනකොට හිතන්න පුළුවන් මට පින් සිද්ධ වෙනවා කියලා දන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුකම්පාවෙන් මේ මාසෝගේ බඩගිනි නිවනවා කියන අදහසෙන් දන් දෙන්නත් පුළුවන්. නමුත් මෙතන පේන තියෙනවා ඊටත් වැඩිය පොඩ්ඩක් එහාට ගිය එකක්. එහෙම දන් නොදෙනව නම් අර තියෙන Tamange වස්තුවට දැඩිසේ බැඳෙන ගතිය. එහෙම නැත්නම් අනුන් උපයාගත්ත වස්තුවටත් ඊර්ෂ්‍යා කරන ගතිය එන්නේ ඉඳී තියෙනවා. ඒක නිසා දානේ පොලකදී නැත්නම් දානයකට පෙළඹෙනකොට එක පළවෙනි දවසේම දන් දීලා එහෙම නැත්නම් එක රාත්‍රියකින් මේ දාන පිළිවෙල ඉගෙන ගන්න බෑ. ගොඩාක්කල් දන් දීමෙන් දන් දීමෙන් තමයි කෙනෙකුට ඒ අධහැර දැමීම තුලින් ඇතුළතදී තමන්ගේ වස්තු පිළිබඳව තියෙන දැඩි ආශාව දුරු කිරීමේ පළවෙනිම පන්තිය පටන් අරගන්න. අද අපේ ධර්ම සාකච්ඡා වේලාවේදී ප්‍රශ්නයක් මතුවලා තිබුණා මේ දානීය සීලෙන් පමණක් නිවන් දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් දාන සීල දෙක නැති භාවනාවෙන් පමණක් සිල් ලකින්න පුළුවන්ද කියලා. ඉතින් බලනකොට සරුවචනාංශයේ දේශන විලාසය ගත්තොත් විශේෂයෙන්ම කාට හරි බණක් කියන පැත්ත ගත්තොත් සරුවචන සඳහන් කළා තියෙන්නේ ඕනම කෙනෙකුට දැනට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන හෝ වේවා නොවේවා බෞද්ධ වේවා බෞද්ධ වේවා දාන කතාවෙන් පටන් ගන්නයි කියන්නේ. දන් දීමෙන් පටන් ගන්න කියලා. මොකද ඒක ඕනම කෙනෙකුට තේරෙනවා එක්කෝ කරුණා බුද්ධියෙන් අල්ලලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝභය අතහැරීමේ අදහසින් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දානේ පොළොවට ගියාම පව් කරන්න තියෙන අවස්ථා අඩුයි. හොරකමක් කරන්න තියෙන අවස්ථා අඩුයි අනුකම්පාවෙන් පෙළඹෙන්නේ තැන් නිසා. ඉතින් මේ විවිධ පැති වලින් අරසා වෙනවා. ඒක නිසා මේ දාන කතාවෙන් පටන් අරගන්න කියලා තියෙනවා. ඒ දාන කතාවෙන් පටන් අරගත්තාම බොහෝ දෙනාට තේරෙනවා මේ කතාව. මොකද හැම කෙනාම බඩගිනි දුක විඳලා තියෙනවා. පිපාස දුක විඳලා තියෙනවා. අධ්‍යාපනයේ නැති දුක් විඳලා තියෙනවා. බෙහෙත් හේත් ගුරුහරුකම් නැති දුක්. ඉතින් ඒවා දෙනකොට මේ අතහැර දැමීමක් එක පැත්තෙන් සිද්ධ වෙනවා දෙක අපිට අනුන් විඳින දුක පිළිබඳව දුක්ඛ සත්‍යයේ බාහිර පැත්ත හරි තේරෙන්න පටන් ගන්නවා. අපි කාට හරි දෙන්න නම් ඒ මනුස්සයාගේ බඩගිනි දුක, පිපාස දුක, අධ්‍යාපනයේ නැති දුක, බෙහෙත් නැති දුක තේරුම් අරගන්න වෙනවා. තේරුම් අරගන්නත් දෙන්න බෑ. අන්න එතනදී මේ ගැඹුරින් දුක්ඛ සත්‍ය පිළිබඳව හදාරීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒක මේ ওই බටහිර රටවල් වල දානේ කියන එක හුඟා කඩුයි. ඒගොල්ලෝ දාහන දෙනවා කෙනොට ඔය මේ සුබ සාධන සේවල් වලට දෙන එක තමයි කරන්නේ. එහෙම නැතුව ගුණවතෙකුට සිල්ලතෙකුට සලකලා දන් දීමක් හෝ පූජා බුද්ධියෙන් හෝ දන් දීම නෑ. අනුකම්පා බුද්ධිය තියෙනවා. නමුත් මේ අපේ ආශ්‍යා කරේ ඉපදිච්ච අයට ඒ දාණය කරන්න පුළුවන් ඔය කියන ඕන පැත්තක විස්තර කරන. ඉතින් ඒව වෙන්නේ නිතර නිතර දන් දෙමින් බණ අහමින් අහමින් යනකොට තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මට මතකයි එහෙ ඔය භවනා කරන්න ආපු සුදු හාමුදුරු කෙනෙක් ස්වීඩන් කියන රටේ තේරවාදී බුද්ධ ආගම පැතිරීම සඳහා සැහැින්න මහන්සිලා කටයුතු කරා කරලිවල ලංකාවට ආවා ලංකාවේලා කටයුතු කරනකොට අපේ මිනිස්සුયો මේ දානෙට විතරයි පෙළඹෙන්නේ සීලෙට යන්නෙත් නැහැ සමාධියට යන්නෙත් නැහැ සීල දාන සීල භාවනා තුනේ දානෙට හරියට පෙළඹෙනවා ශ්‍රී ලංකා බෞද්ධ ඇත්තටම යතින් හරි හොඳයි නමුත් සමාධි සීල සමාධි වලට යන්නේ නැත්නම් දාන සීල භාවනා තුනේ දානෙට යනවා සීලෙට යන්නේ නැහැ භාවනාවට යන්නේ නැහැ. ඉතින් ඒක හරි මේ අනුකම්පාවක් ඇති වෙනවා. මේගොල්ලෝ මේ මුල් පදනම දා ගන්නවා. ඒ පදනමින් නැගිය යුතු කොට නැගිල්ල හදන්නේ කියලා. පස්සේ ඒ නමුත් ඒ හාමුදුරුවෝ පස්සේ දවසක මට මේ කම්පියුටර් එකේ පෙන්ලා දුන්නා අලුතෙන්ම හොයාගත්ත විද්‍යාවේ තියෙන කාරණාවක්. ඒකේ කියලා තියෙනවා හැම දෙයකින්ම හැමදේම නියෝජනය වෙනවායි. මේ කොටස් කරලා මේ දානේ සීලයට වෙනස් දෙයක්, මේ සමාධිය සී දානෙට සීලයට වෙනස් දෙයක් කියලා වෙන් කරන්න පුළුවන් ක්‍රමය තමයි අපි ඉගෙන ගන්නෙ. නමුත් දානයක් සීලෙත් තියෙනවා, දානයක් භාවනාවෙත් තියෙනවා. ඒ නිසා දානෙම හරියටම නියම ක්‍රමයට බණ අහගෙන කටයුතු කරුවොත් දානේ සීලය සම්පූර්ණ කරන්න පුළුවන්, දානේ භාවනාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් ඒක බොහොම ගෞරව විදිහට මට දවසක් කියලා දුන්නා මේ හැමදේම හැමදේම නියෝජනය වෙනවා කියලා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවලදී මං කෝ ඉතින් එහෙමනම් දාහනේ බණින්න දෙයක් නැහැ. දාහනේ හරියට දැනගෙන කරනවා නම් අනිවාර්යයෙන්ම සීලයට යොමු කරනවා. යොමු කරවන්නේ නැත්නම් දාහනේ දෙන්නගෙම දෝෂේ නෙවෙයි දාහන ටික අරගෙන බණ කියන හාමුදුරන්ගේ දෝෂේ. යහමතුරු දන්නේ නැහැ. දාහනේ දුන්නාට පස්සේ බණ කියන්න කියලා තියෙනවනේ බුදුහාමුදුරු. බණ කියනකොට යාට කියලා දෙන්න ඕන දැන් ඉන්නේ මේ පන්ති ඊගා පන්තියට යන්න යන්න නම් මේ දාහනේ ආනිසංශ වැඩි වෙන්න නම් සීලක ඉඳගෙන දන් දෙන්න සිල්වතෙකුට දන් දෙන්න. එතකොට සීලේ ඉබේම දාහනේ වැඩි ආනිසංශ මහත්ඵල මානිසංශ කරන එකනට සීලේ නැතුව බැරි වෙනවා. ඊට පස්සේ දාන සීල දෙකම අපි හිතමු බොහොම ශීඝ්‍රයෙන් තේරුම් ගත්තයි කියලා කියනකොට තේරුම් ගත්තා නම් එයාට තේරෙන පටන් අර ගන්නවා හරියට සීලක ඉඳගෙන සිල්වතෙකුට දන් දෙන කෙනාට හිතේ විපිලිසර ගතිය එන්නේ හිත තමන්ට තමන් දෙස් දෙන්නේ නැහැ විපිලිසර කියලා කියන්නේ අවිශ්වන ගති නැහැ එතකොට හිත සංසුන් වෙන කෙනාට සමාධි භාවනාවක් කරනවා නම් අවිශ්විච්ච කෙනාට වැඩිය ලේසි ඒක නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි ආනන්දේ මේ කුසල නැත්නම් දක්ෂව කරන සීලය අනිවාර්යයෙන්ම විපේ විපිතේ විපිලිසර භාවය නැති පිණිස හේතු වෙනවා. ඒ නිසා දාණයෙන් සීලයෙන් නිතරම සම්පූර්ණයි නම් භාවනා ලේසි. ඒක නිසා ඒකෙන් අපිට යටි අදහසක් ගන්න පුළුවන් යම් කිසි කෙනෙක්ගේ භාවනාව කොච්චර දඟලුවත් හරියන්නේ නැත්නම් භාවනාවේ නෙවෙයි දෝෂේ තියෙන්නේ දානේ සීලේ. දානේ සීල දෙක යා පදනම සකස් කරන්න ඕනේ. ඒ සකස් කරනවා කියලා කියන්නේ දෝෂයක්වත් අකුසලයක්වත් නෙවෙයි. නැවත නැවත සලකා බලන්න ඕනේ Taman දෙන දානේ මහත්ඵල මානසංස වෙන්න. දෙට හැටි. සීලය අදි සීලයක් පාටපත් කරන. ඒකට සමාධිය හැදෙන්න ඉඩ තියෙන නිසා මේ අභිජ්ජා කියන දැඩි ලෝභ කියන කාරණාව මේ භාවනාවේදී තමයි යත්‍රම මුලින් උපුටා දාන නමුත් දානයේදීත් සිද්ධ වෙනවා ඒ නිසා හැම වෙලාවෙදීම අලෝභ චේතනාව දානයේ දානයක් දෙනකොට දෙන අලෝභ චේතනාව නිතර නිතර සිහිපත් කරමින් නොදන්න කෙනෙකුට තමන් වළඳනවටත් වැඩිය තමන්ගේ දරුවන්ට දෙනවටත් වැඩිය උතුම් කොටස අග්‍රෝදකයේ අග්‍රපිණ්ඩය පූජා කරලා ඒ යත්තා සුවයටපත් වේවා කියලා හිතනකොට ඒන චිත්ත ප්‍රවෘත්ති නැත්තම් චිත්ත වීතිය පොඩි පොඩි බලයක් නෙමෙයි තියෙන්නේ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් අපි හිතමු මම මේ ආත්මේ දාන දෙල මට විට වැඩි ලොකුවට ආපහු ලැබේවා කියලා හිතනවනම් ඒක මහා මහා බුදුහාමරෝ සඳහන් කරලා තියෙන බොහොම හීන දානයක් කියලා. මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ මේ ආත්ම ඉන්දියාප්පන් දීලා ලබන ආත්මේ බුරියානි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට දෙනවට වැඩිය ගන්න එකේ අපේක්ෂාව තියෙනවා. එතකොට ඒක නිකන් කඩේකට ගිහිල්ලා සල්ලි ටිකක් දීලා සල්ලි වලට වැඩි වටිනාකමක් තියෙන බඩුවක් ගන්නවා වගේ. ඉතින් ඒ මට්ටමින් තමයි කවුරුත් පටන් අරගන්නේ. දාහනේට කවුරු හරි පෙළඹෙන්නේ දෙන දෙයට ආපහු ලැබෙන දේ. ඒ ලැබෙන දේ ද්‍රව්‍යාත්මක නම් ලැබෙන්නේ අපි කියන උපදි සම්පatti නම් භවභෝග සම්පatti නම් ඒකට කියනවා හීන දානයක් කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා නම් මට මේ දානේ දීපු නිසා නිර්ාමිෂ ප්‍රීතියක් ලැබේවා කියලා. දැන් හෝ මත්තේදී නිර්ාමිෂ ප්‍රීතියක් මට ලැබේවා. එකක් තමයි අනුන්ගේ දුක පරසත්තාන හිතානුභව ලක්ෂණ අනුන්ගේ බඩගිනි දුක නිවලා ලැබෙන සතුට. ඒ වගේම පිපාස දුක නිවලා ඒ සතුට බලාපොරොත්තු දෙනවා නම් අර ආමිෂය බලාපොරොත්තු දෙනවට වැඩි වැඩි. ඊටත් වැඩිය බලාපොරොත්තු වෙනවා කියලා කියනවා නිවන් ප්‍රාර්ථනා කරගෙන මේ දාණය ගන්න කෙනාටත් මටත් අසුදුරු ඕන කෙනෙකුට නිවන් ලැබේවා කියලා පළල් හිතකින් දෙනවනේ ඒකට කියනවා පාරමිතා ශීර්ෂයෙන් දන් දෙනවා කියලා. ඒ නිසා මේ පළවෙනි මට්ටමේම මේ රත්තරන්වත් වැලි ටික හොදන පළවෙනි මට්ටමේදීම අපිට තෑහෙන අවබෝධයක් තියාගන්න ඕනේ මේ භාවනා කරන ඇත්තෝ භාවනා කරනකොට දැනගන්න ඕනේ මේ අවිද්‍යාව මේ දැඩි ලෝභය දුරුවන් කිරීම සීල මට්ටමේදීම සිදුවෙනවා. ඒ අඩු ගානේ මේ මුල ධර්මාත්මකව දාර්ශනික වශයෙන් තේරුම් අරගන්න ඕනේ සීලෙදීමත් යන්න ඕනේ දානදීමත් යන්න ඕනේ සීලෙදීත් යන්න ඕනේ ඊට පස්සේ ව්‍යාපාදයේ කියන දැඩි තරහා ඒකෙන් තමයි කෙනෙක් કોઈ යුද්ධයකට පෙළඹෙන්නේ මරන්න පෙළඹෙන්නේ සීදී නසා ගන්න පෙළඹෙන්නේ ඒවා උග්‍ර අවස්ථා. නමුත් ඒක නිතරම හිතේ තියෙනවා අපි. කොයි වෙලාවරි ඉස්මතු වෙලා ආවෙ නැතුවට යට තියෙනවා ඒක නිසා මේවුවත් සීලේදී ඇත්තටම මේකට බරපතල විදිහට හිතේ යෙදෙන්නේ නැහැ. නමුත් හිත යෙදුවයි කියලා කිසි දෝෂයක් නැහැ. ඊට පස්සේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් මේ යහ දැක්ම පුලුල් දැක්ම මේ ටිකෙන් තොරව අර දාන සීල ශික්ෂාව රැක්කට කාය කාය දුස්චර්ත වචී දුස්චර්ත රැක්කට ඉතින් ඒක ඇත්තට පිරිසිදු නැහැ. ඒක නිසා බලන්න ඕනේ මේ කාය දුස්චර්ත නැති කරගෙන වචී දුස්චර්ත නැති කරගෙන ගියත් භාවනා කරන්න බැරි වෙන්නේ හිත ඇතුලේ අර වගේ ප්‍රහාණය නොකරන ලද ආසාවල් වගේක් තියෙනවා. ප්‍රහාරය නොකරන ලද ද්වේෂ වගේක් තියෙනවා. නොදැනීම තියෙනවා. නොදැනීම කියන්නේ වට පාටලවල වටහා ගැනීම වගේක් තියෙනවා. ඉතින් ඒක නිසා ආරම්භයේදී කියන්නේ සීලයෙන් සම්පූර්ණ වුණත් තන්නේ කර රත්තරන් තාම මතුවෙන්නේ නැහැ. තාම හිතේ තියෙන පිරිසුදු ගති මතුවෙන්නේ නැහැ. තව වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා ඒ වැඩ ගොඩේදී කාය දුස්චරිත වචී දුස්චරිත නතර කර පමණින් පළවෙනි මට්ටමේ කෙලස් කැපීම සිදු වෙන්නේ නැහැ. එයාට අවිද්‍යාව පිළිබඳ දැන ගැනීමක් ව්‍යාපාදේ කියන දැඩි ද්වේෂය පිළිබඳ දැන ගැනීමක් සහ සම්මා දිට්ඨිය පිළිබඳ දැන ගැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ ඇත්තටම මේ භාවනාවකට පෙළඹිලා සීලයක් කැඩෙන්නෙම නැති මට්ටමට එක දිගට සමාදන් වෙච්ච සීලය දවස් දෙක තුන හතර කරනකොට ඒකට මේ ඇබ්බැහිවීමක් වෙනවා. ඒ සීලය කඩනවා කියන එක නොකල යුත්තක් කරන්න බැරි දෙයක් වඩටපත් වෙනවා. විශේෂයෙන්ම අරණ්‍යයකට ගියයි කියලා කියන්නේ ගහක් මුලට ගියයි කියලා කියන්නේ ශූන්‍යාකාරයට ගියාම ශිල්පත කඩන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. නමුත් මම දන්නවා මම ගොඩක් මේ කතා කරන අය ගිහියැත්තෝ ඒ ඇත්තන්ගේ තාමත් ඒ සම්බන්ධතාව තියෙනවා. දූ දරුවන්ට වස්තු භූතලෙට මේ ගේ දොර ඉඩ කඩන් වල තියෙන සම්බන්ධතාව තියෙනවා. ඒ සම්බන්ධතාව තියෙන නිසා තාමත් අර යටි නූලෙන් මේක වැඩ කරනවා. නමුත් ඒක දැනගෙන කරනවා නම් අපි රජපෞල් වල නෙවෙයි ඉපදිලා තියෙන අපිට හම්බ කරන්න ඕනේ අපිට වස්තු භෝග ඕනේ. නමුත් මේ වස්තු භෝග පිළිබඳව දැඩි ලෝභය આવොත් ඒ වස්තුවම වහකෑවා වගේ වෙනවා. ඒකම Tamanට කරදරයක් වෙනවා. ඒ වගේම ඒ වස්තු භෝග රැක ගැනීම සඳහා Taman ගන්න ප්‍රයත්න වලට කවුරු හරි බාධා කරනොත් තරහ එනවනම් ඒ මිනිස්සයා නෙවෙයි හතුරුකම කරන්නේ Tamanගේ තඟ තියෙන තරහවම තමයි Tamanට හතුරුකම කරන්නේ. ඒ වගේම මේ වැරදි අදහසකින් මේ කටයුතු කරනවා නම් මම හොඳ සිල්වතෙක් මම බුද්ධඝම මේ රකින්නේ කියලා මිච්ඡාදිත්‍යක සිද්ධ වෙනවා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ දවසක ඒ කුසල් රජුරෝ සරුවචනාංශ ළඟට ගිහිල්ලා කුසල් රජුරෝ කියනවා මට විවේකව ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම කල්පනාවක් පහළ වුණා යම් කිසි කෙනෙක් මේ තමන් රකින්නවයි කියලා කියනවා. නැත්නම් තමන් අරස වෙනවයි කියලා කියනවා. නැත්නම් තමන් මේ මේ තමන්ට තමන් මේ අනුකම්ප කරගන්නවයි කියලා කියනවනම් ඒ මනුස්සයා කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත නැති වෙනවා. යම් කිසි කෙනෙක් ළඟ කාය දුස්චරිත ආවට ගියාට සිද්ධ වෙනවනම් වචී දුස්චරිත ආවට ගියාට සිද්ධ වෙනවනම් මනෝ දුස්චරිත ආවට සිද්ධ වෙනවනම් ඒ මනුස්සයා අරස වෙන්නේ නැහැ කිය. ඒ කියලිවලා කියනවා යම් කිසි කෙනෙක් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත සහිතව මාලිගාවකට වෙලා කොටු බැම්මක් හදාගෙන ඇත් සේනාවක්, අස් සේනාවක්, පාබල සේනාවක් මොන සේනා සහිත හිටියත් මිනිස්සයා අසරණයි නමුත් යම් කිසි කෙනෙක් කාය දුස්චරිත නැතුව, වචී දුස්චරිත නැතුව, මනෝ දුස්චරිත නැතිව ඔය කිසිම සේනා බල සංවිධාන අවශ්‍යත් නැහැ, පුද්ගලික හමුදාව ඕනෙත් නැහැ. මේ මිනිස්සයා ධර්ම ආරක්ෂාව තියෙනවා. ඉතින් ඒකට සරුවචනාංශේ ඒක එහෙමම අනුමත කරලා කියනවා. කායේන සංවරෝ සාදු වාචාය සාදු සංවරෝ වාචා. මනසා සංවරෝ සාදු සාදු සංව සබ්බත් සංවරෝ. යහපුරුෂෙක් ඉන්නවනම්, කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම්, ගුණවතෙක් ඉන්නවනම් එයා පුළුවන් තරම් කාය සංවර කර ගන්නවා, වචනේ සංවර කර ගන්නවා, මනස සංවර කර ගන්නවා. සබ්බත් සංවරෝ ලජ්ජී අත්තාන රක්කිසන්ති. ඒකෙන් අරසා වෙන කෙනා තමන්ගේ අරසාව සලස ගන්නවා. ඉතින් ওই පහුගිය දවස්වල ඔය ත්‍ස්තවාදී යුද්ධ තියෙන කාලේ කොතන බෝම්බයක් පුපුරයි දන්නේ කොතන මොනවා වෙයිද දන්නේ කියලා සෑහෙන බයක මිනිස්සු ගත කරා. කෑවට දිරවන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. නමුත් ඒ සඳහා අපි උත්සාහ කරන්නේ සාමාන්‍ය වශයෙන් මේ බාහිරේ තියෙන ඒ බාධක කර්ම අතර කරන තමයි. නමුත් ඇතුළත Taman තුල කොච්චර දෝ මේ අවිද්‍යාවයි දෝමන ව්‍යාපාදයයි මිච්ඡා දිට්ඨියයි කියන මේ මනස මනෝ දුස්චරිත තියෙන තාක්කල් අපි මතක තියාගෙන ඉන්න ඕනේ අපි මේ ඇහිදල් කූඩේකට වතුර පුරවනවා වගේ මේවා හොදාගෙන යනවා. ඒ නිසා ඒ දැඩි ලෝභය එහෙම නැත්නම් තරහව එහෙම නැත්නම් මිච්ඡාදිත්‍ය මිච්ඡාදිත්‍ය කියලා කියන වැරදි දෘෂ්ටිය කියන දේවල් පිළිබඳව නිතර නිතර සාකච්ඡා කරන්න ඕනේ. මොකද මේවා සාමාන්‍යයෙන් ගැඹුරුයි. සාමාන්‍ය බැලු බැලමට පේන්නේ නැතුව තියෙන සීල මට්ටමේදී පේන්නේ. විශේෂයෙන්ම වෙලා තියෙන්නේ මේ ඔය දැඩි ආශාවම දැඩි තරහව බාටපත් වෙනවා. උනාට වැඩි යම් කිසි දෙයකට ආශා කරලා කරන්න ගිය ගමන්ම ඒකම අනිත් පැත්ත හැරිලා Tamanට දැඩි ද්වේෂක් බාටපත් වෙනවා. ඒක විශේෂයෙන්ම ඔය ਸਰුවත්නාසේ දේශනා කරන මේ තණ්හාව ගැන කතා කරනකොට භව තණ්හා විභව තණ්හා දෙකේදී භව තණ්හා විභව තණ්හා බවටපත් වෙලා Tamanටම හානි කරන ඇති මොන්නම ක්‍රමයකින්වත් මානසික වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නේ නැහැ. Taman අපේක්ෂාවෙන් උපේක්ෂාවෙන් බලා හිටියට අහු වෙන්නේ නැහැ. හොඳට මේ ධර්ම පිළිබඳ හැඟීමක් ඇති කෙනෙකුට තමයි තේරෙන්නේ ඕනම දෙයකට වැඩිපුර ප්‍රේම කරන්න පටන් අරගත්තොත් ඒකේ අසාර්ථක වෙනවත් එක්කම ඒක දැඩි ද්වේෂයක් බවට පත් වෙනවා අන්තිමට එක්කෝ පරපර නසන්න හෝ Taman සීදී නසා ගන්න මට්ටමට යනවා. ඉතින් එතෙන් ඒ මට්ටමට ගියාට පස්සේ ඇත්තටම මේ ඒක සමාජ පිළිලයක් බවට පත් වෙනවා. පසුගිය දවස්වල දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ලංකාව මුළු ලෝකෙම වැඩියෙන්ම සීදී නසා ගන්න රට බවට පත් වෙලා තිබුණා. මම දන්නේ මේ පහුගිය අවුරුදු 10 ඇතුළත මොකද කියලා තොරතුර ඒක හිතා ගන්න බෑ. මෙච්චර බුද්ධ ආගමක් තියෙනවා. මෙච්චර දන් දෙනවා. මෙච්චර සීලය ගැන හැඟීමක් තියෙනවා. ඇයි ඒ මේ සීදීනස ගැනීමේ මේ ආරේ පැතිරීම වැඩි වෙලා තියෙන කියලා. ඉතින් මේ දාර්ශනික වයි දාර්ශනිකව සඳහන් කරන්නේ සමාජයේ යම් යම් මේ දේශපාලන සහ සමාජික ආර්ථික වෙනස්කම් සිදුවෙන තඩමාරු වෙලාවේදී ස්වභාවයෙන්ම සීදීනසා ගැනීම මට්ටම වැඩි වෙනවා කියන. ඒක කිසිම කෙනෙකුට පාලනය කරන්න බෑ සීදීනසා ගැට මට්ටමට පහු වෙනවා කියලා. දැන් පසුගිය චාරිකාවේදී මම දැක්කා ඒක හිතා ගන්න හරිම අමාරුයි. ඒ දෙමාපියෝ ගේ දරුවෝ හොඳට ඉගෙන ගන්න දක්ෂයි. එක්ක විවාහක පාස් වෙලා. පාස් වෙච්ච ගමන් තුන් දිනක සිද්ධි මතක් වුණා. තුන් දිනම සිද්ධි නසාගෙන. දැන් තව තුන් දිනක් විතර මට හම්බුණා. එක්ක තාත්තා මරනවා නැත්නම් මම මැරෙනවා කියන. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ගෙවල් වල තියෙන ඒ මානසිකත්වය දිහා බලනකොට මොනම තාලකින්වත් සතුටක් මොනම තාලකින්වත් උයාගත්ත බතක් කන්න මොනම තාලෙකවත් එලාගත්ත පැදුරක පුදියන්න බෑ. ඒ මොකද මේ මොනම දෙයකවත් අඩුවක් නැහැ. දක්ෂකමක් තියෙනවා විභාගත් පාස් වෙලා ඒ වුණාට ඒ ඇතුළත වැඩ කරනවා මොකද්ද ද්වේෂයක් මට හිතුනේ ඒ මට මේ දරුවෝ හුඟක් වෙලාට 20 අවුරුදු 20 එහෙම යන වයසේදී ඒ දරුවෝ මෙච්ච හරියට මහන්සිලා ඉගෙන ගන්න. ඉගෙන ගත්තට මොකද ඉස්සරහා තියෙන පුස්සක් බව තේරෙනවා. ඒක සඳහා දෙමව්පිය පුළුවන් තරම් උනන්දු කරනවා කොහොම හරි ඉගෙන ගන්න කොහොම හරි ඉගෙන ගන්න කියලා රෑ දාවල් නැතුව මහන්සි. ඇත්තට මේ ළමයාත් මහන්සි වෙනවා. ඉතින් ළමයි මම කතා කරලා අහපුවාම ඔයගොල්ලෝ මේ ඉගෙන ගැනීම පිළිබඳව ද්වේෂයත් ඉගෙන නැහැ. ඒක තරඟකාරී විභාගයන් නිසා තරඟෙන් ජය ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. ජය ගත්තට පස්සේ සිය දිනසා ගන්නවා. පාස් වෙන්න ඉස්සෙල්ලත් තියෙනවා තද බල මේක. ඉතින් ඒක බටහිර ලෝකයේද මොනම විදියකින්වත් බේරන්න බෑ. ඒකෙදි ගියාට පස්සේ එක්කෝ මානසික වෛද්‍ය විද්‍යාව හොයනවා. එහෙම නැත්නම් මේ භූත දෝෂ කියලා කියනවා. එහෙම නැත්නම් ආවේශ වෙලයි කියලා කියනවා. මොකද උනේ කියලා හිතන්න බෑ. ඉතින් ඒක මේ භාවනාවකින් කරන්න පුළුවන්ද කියලා සැකයක් එනවා. ඒ මට්ටමට ගියාට පස්සේ තරුණ හිතකට එයාට භාවනාවකින් කරන්න පුළුවන්. එහෙනම් නැත්නම් ඒ දෙමව්පියන් භාවනාවෙන් යම් සාන්තියක් අරගෙන දෙන්න පුළුවන්ද කියලා හිතනවා. ප්‍රශ්නේ තියෙන්නේ ද්වේෂයක් වැඩ කරන්නේ. මොනම ක්‍රමයකින්වත් හොයන්න බෑ. මේ යට යට යන ද්වේෂය කොහොමද වැඩ කරන්නේ කියලා. මොකද බැතු පිටින් බොහොම හොඳ මව්පියන් දෙමව්පියන් අතර සම්බන්ධතාවය තියෙනවා. යට වැඩ කරනවා. ඉතින් ඒකෙදී සීලය නෙවෙයි, يعني එක්කෙනෙක්ගේ ආධ්‍යාත්මික தත්ත්වය විතර නෙවෙයි සමාජයටම රැල්ලක් යනවා. මොන විදිහකට උත්තර හොයාගන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් ඒක මේ ඇත්තටම එක්කෙනෙකුට එක පවුලකට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. අනුකම්පා කරලා සියලු දෙනාම විසඳිලා මෙවැනි තත්වයකටපත් වෙන්න කලින් මේ කියන සදාචාරය කොහොමද ගන්නෙ කියලා. ඒ කියන්නේ මේ ඉගෙනගෙන රස්සාවක් කරලා ලොක්ෙක් වෙන එක නෙවෙයි සමාජයේ මිනිස්සෙක් වශයෙන් පොළවේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ බයලජ්ජා කියන දෙක ඉන්දිය සංවරය. ඉතින් ඒකට යන්න මේ අපි මේ කතා කරන්නේ මේ ශ්‍රීත්තේ මුල්ම කොටසේ ඒ සීලය පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ඊට වඩා බොහෝම ගැඹුරක් මේකේ තියෙනවා. මේ කොහොමද යන්නේ කියලා. අපි මට මතකයි ගිය පාර මේ රිට්‍රීට් එකේදී අපි ගත්තා අවිජ්ජා සූත්‍රය. ඒ අවිජ්ජා සූත්‍රයේදී සරුවචනාංශය ඒක නොකිය සඳහන් කරන තිනවා සම්බන්ධතා. යම් කිසි කෙනෙක්ගේ ත්‍රිවිධ දුස්චරිත කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත කෙලසිලා නම් ඒ කියන්නේ දුස්චරිත ගොඩ ගන්න බැරි මට්ටමකටපත් වෙලා තියෙනවා නම් ඒකට හේතුව එයාගේ ඉන්දිය සංවරය නැතිකම කියලා. එයාට තේරුමක් නැහැ කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද ඇහැ හැසිරීච්ච තැනත් හසුරවන නැත්නම් හසුරවන. කනත් එහෙමයි නාසය දිව කය මන කියන මේ ඉඳුරන් වල අසංවර භාවය සහ අසංවිධිත භාවය ඇති වුණාට පස්සේ ඉතින් ඒක ඉවර වෙන්නේ දුෂ්චරිත වලින් තමයි. ඉතින් මේ ඉන්දිය සංවරය කියන එක සාමාන්‍යයෙන් කියන්නේ අපි පෞද්ගලික ජීවිතය කියලා මගේ ජීවිතේ නැගිට ගහන්න එන්න එපයි කියලා හුඟ දෙනෙක් කියනවා. ඉන්දිය සංවරය නැති එක මගේ වැඩක් ඕගොල්ලන්ට වැඩක් නැහැ කියලා. මොකද ඒක එක එකනගේ ආස්වාද මට්ටම. ඊට පස්සේ සරුවත් යන අසර මේ ඉන්දිය සංවරය නැති වෙන්න හේතුව මොකද්ද කියලා. ඉන්ද්‍රිය සංවරය නැති වෙන්න හේතුව සති සම්පජඤ්ඤේ නැහැ. ඒක ඊටත් වැඩිය ගැඹුරුයි. දැන් එන මේ භාවනා කරන්න අලුතෙන් ආපු කෙනෙක් ගියහොත් මොකද්ද සති සම්පජඤ්ඤේ කියලා ග්‍රීක වගේ තමයි. තේරෙන්නේ නැහැ. ඉතින් නමුත් ඒ රහස රැඳිලා තියෙන්නේ ඊට ඉස්සලා යා සත්‍යයක් සම්පජාඤ්ඤයක් ඇති වෙන්න ඕනේ. අතට සති සම්පජාඤ්ඤයෙන් ඇසලාම ඇති කරන බයලජ්‍ය දෙක බයලජ්‍ය දෙකෙන් ඉන්දිය සංවරය කියනලා ඉන්දිය සංවරයෙන් තමයි ওই දුස්චරිත පිළිබඳව අරසවක් කරන්නේ. ඉතින් අපි කිව්වොත් එහෙම අපේ අපිව දැනගෙන හිටියෙත් නෑ එහෙම නැත්නම් මේ අපිට කියලා දීලත් නෑ අපි උත්සාහ කරලත් නෑ කියලා කාට මොනවා කෙරුවක්වත් ත්‍රිවිධ දුස්චරිත වලින් හානිය සිද්ධ වුණොත් ඒ පුද්ගලයා අර කිනාට භයානක තැනකට යන්න පුළුවන් ඕනෙම වෙලාව. යටිතල පහසුකම් කොච්චර හදලා තිබ්බත් කොච්චර විභාග පාස් කරලා තිබුණත් දෙමාපියෝ කොච්චර උසස් නිලතලව හිටියත් අර වගේ මේ පිළිගාවක් හඩගත්තොත් පවුලේ සමාජිකයෙක් තුළ විශේෂයෙන්ම මේ තරුණ හැදීගෙන එන මේ ළමියෙක් තුළ හෝ ඉලන්දාරියෙක් තුළ ඉතින් පවුලට යන දේ මොකද්ද කියලා බලන්න. ඉතින් අද ඔය බටහිර ලෝකේ ආය කතා කරන දෙයක් නෑ ඒක නිසා ඒ එකක් තියෙනවා බටහිර ලෝකේ දෙමාපියෝ දරුවෝ ගැන කිසිම අපේක්ෂාවක් නෑ. සුචරිතය ගැන අපේක්ෂාවකුත් නැහැ. ඉන්දිය සංවරය ගැන අපේක්ෂාවකුත් නැහැ. ඒගොල්ලෝ කණ්ඩ දෙන්න පුළුවන් හරියක් කරලා දීලා අතහැරලා දානවා. ඒ හැටියේ කිසිම දවසක දරුවෙකුට තරවටු කරන්න තරම් බනින්න ගහන්න තරම්. ඒ නිසා ඒ දරුවෙකුට ගහනවා බයිනවා තරවටු කරොත් අල්ලපු ගෙදර මනසෙන් නඩු දානවා. මට ඇහෙනවා මේ ගෙදරින් ළමයට දඬුවම් කරනවා. ඒ ළමයා ඒක දන්නේ. එතකොට පොලිසියෙන් ආවිල්ලා ළමයාගේ ඇතිවාසි කම්පැනිව කතා කරනවා. අන්තිමට සමාජ මට්ටම කඩලා ගියාට පස්සේ මොන කෙනාටවත් බේරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේ පැරණි සංස්කෘතික ලක්ෂණ තියෙන පැරණි ඉතිහාසයක් තියෙන රටක වශයෙන් අපි ඉන්නකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ත්‍රිවිධ දුස්චරිත නැත්නම් මේ ගොරෝසු කෙලෙස් ඒ ගොරෝසු පක්ලේශ කියනවා අහසෙන් එන දේවල් නෙවෙයි ඒකට හේතුව ඉන්ද්‍ර සංවරය නැතිකම ඊට ගැඹුරු කතාවක් ඒ ඉන්ද්‍ර සංවරය නැති කරන්න හේතුව සති සම්පජන්ණි නෑ ඒ නිසා මේ භාවනා වැඩ පිළිවිද අපි ඉස්ලාම් පටන් අරගත්තේ කොහොමද? මේක සතිපට්ඨාන භාවනාවක් සතිය පිහිටවීමෙන් ඇඟට නොදැනි ඉන්දිය සංවරයකට යනවා. ඉන්දිය සංවරයේ තුලින් දුස්චරිත තුන නතර වෙනවා. ඊට පස්සේ ඒ හිත සමාධියට ඇතිකරන්න නිවිච්ච ගතියකට සමාධිගත තත්වයකට යන්න පරිසරය සකස් කළ දෙනවා. ඉතින් මේක මම මේ මෙතෙක් වෙලා වෙලා ගත්තේ මේ ඇයි මේ මොනවත්ක්වත්ම දන්නේ නැති කෙනෙකුට මේ සතියක් අඳුන්ලා දෙන්නේ මොන බලයකින්ද මොන ධර්මතාවයකින්ද කියලා බලන්න. ඉතින් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් කරදර වුණාට පස්සේ දුෂ්චරිත තත්ත්වකටපත් වුණාට පස්සේ බෙහෙත් නැති නිසා අපි මේක කල්ැතුව සූදානම් කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට සුභ සිද්ධියක් අර්ථ සිද්ධියක් වෙනවයි කියලා මේ වැඩමුළුවේදී මම ඉස්සරහින් තියාගත්තේ ඒ සඳහා පළවෙනි පියවර ආරම්භයේ තියෙන්නේ සතිය එහෙම නැත්නම් එලඹ සිටි 100 කියලා. ඉතින් එලඹ සිටි 100 සඳහා කය සකස් කරගත්තේ නැති, ඒකට ලෑස්ති නැති කෙනෙකුට ඒක පටන් ගන්නවයි කියන එක සම්පූර්ණ බබෙක් ඉස්ලාම ඉස්කෝලේ ගිය දවස් වගේ වෙනවා. කොච්චර වයසට ගියත් කොච්චර දැනුම තිබුණත් මේ පුද්ගලයාට අලුතෙන්ම सिद्ध කරන්න සිද්ධ වෙනවා මේ සතිය පිහිටවන්නේ කොහොමද කියලා. ඒ සතිය පිහිටවීමෙදිත් අපි මතක් කරගත්ත විදිහට අපි ගනිමු උදාහරණයක් විදිහට එකතන වාඩි වෙලා පරියංක භාවනාවක් කරන හැටි ඒ පරියංක භාවනාවක් කරනකොට ඇහැ අසංවර නම් අසංවිධිත නම් කන අසංවර නම් අසංවිධිත නම් නාසය අසංවර නම් අසංවිධිත නම් දිව අසංවර නම් අසංවිධිත නම් කය අසංවර නම් අසංවිධිත නම් කවදාකවත් බෑ මේක නැගිටව ගන්න. සතියේ එළඹ සිටින්නේ නැහැ. ඒක නිසා සරුවචන සඳහන් කර තුන එක උත්සාහ කර බැලීමක් සඳහා ඇහි වැඩ පිළිවෙල නතර කරන්න ඇස් දෙක වහගන්නේ. ඉතින් ඕන කෙනෙකුට වාද කරන්න පුළුවන් මෙච්චර පිං කරලා ලබාගත්ත මේ ලස්සන ඇස් දෙකෙන් රූප බලනවා වෙනුවට ඇහැ වහගෙන ඉනකොට හම්බෙන කුසලෙ මොකද්ද කියලා. ඇස් දෙක ලබා ගන්න අපි කොච්චර පිං කරලා ඇද්ද. ඉතින් ඒක වහගන්න එක දක්ෂකමක්ද කියලා ඊට වැඩිය නරකද নানা ආකාර බහුරූපෝලම් බල බල ඉන්න එක කියලා වාද කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ කට්ටියට අපිට මොනවාවත් කියන දෙයක් නැහැ. ඒක කරන්න හොඳ නම් කරගත්තට කමක් නැහැ. ඒ වගේම අද තියෙන ඕන තරම් සද්ද. ඒ නිසා අපි සද්ද නැති අරණ්‍යයකට යනවා. සද්ද නැති ගහක් මුලට යනවා කිව්වහම මුණ දිහා බලලා උඩින් බලනවා පිස්සුද කියලා. මෙච්චර අහන්න දේවල් ලෝකේ තියේදී ඒ ගස් කොළන් අසර රින්ගන්න යන්නේ මොකටද? ඒ වගේම ගඳ જાති තියෙන ඕන තරම් ලෝකේ. ඒ චේදී අපි අරණ්‍යයකට යනවා. ඒක ලෝකේ අනන්ත අප්‍රමාණ රසබුජුන් තියේදී අපි රාත්‍රියට නොකානිකන් ඉන්නවා. පුළුවන් තරම් ඒක අඩු කරනවා. ඒකල කයට මේ ඔක්කොමලා මම දන්නවා මෙහෙම නෙමෙයි මේ වෙලාවේ ගෙදර හිටියානම් ඉන්නේ. මෙතේ බොහොම සැප සම්පත් සහිතව යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරවල තමයි ඒකට ඕගොල්ලෝ කියනවා සුඛෝපභෝගීත්වය කියලා. දැන් මෙතන බිම වාඩි වෙලා නිකන් මේ දන් ගන්න ආපු බමුණෝ වාගේ එහෙම නැත්නම් මේ මේ අනාථ කඳවුරට ආපු සරණාගතයෝ වගේ ඉන්නවා. ඉතින් කියන්න පුළුවන් කාට හරි මේ ඉල්ලගෙන කන පරිප්පුවක් මේ තියෙන්නේ. මේ භාවනාවක් නෙවෙයි. රූප බලන්නෙත් නැහැ, ශබ්ද අහන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ කියලා. ඉතින් සරුවඥාන්වහන්සේ මේ ටික දන්න නිසා උන්වහන්සේ අපිට සඳහන් කරන්නේ අසංවිධිත ඉන්ද්‍රියන් පවතිද්දී සතිය නැගී හිටින්නේ මේක වුණත් අසංවරිත ඉන්දියා ඉන්දිය සංවරේ නැත්තම් කාය දුස්චරිත සිද්ධ වෙනවා කියන එක උනත් පිළිගන ඒකට පෙළඹෙන පිරිස ගත්තොත් ලෝක ජනගහණේ මේ නිය පිටට ගත්ත පස් ටිකක් තරම්වත් තියෙන්නේ නැහැ ලෝකේ තියෙන පසුත් එක බලනවා අඩු ගන්න මේ පරිශ්‍රණය සඳහා කරන්න පෙළඹෙන. ඒක පැය භාගයක් දවසකට ඇස් දෙක වහගෙන ඉන්න තරම් හැකියාවක් තියෙන. සද්ද නැති තැන හොඳයි කියලා හිතෙන. ගන්ධ රස පහස නැති එක හොඳයි කියලා හිතෙන්නේ ඔය නගරේ ජීවත් වෙනකොට තමයි. නගරේ රූප ඇඟට කඩා වදිනවා. සද්ද කංගඩි පුපුරන තරමට තියෙනවා. ගඳ ගණ්ඩ දෙයක් නැහැ වස ගඳක් තාන්නේ. රස જાතිත් ඕන තරම් තියෙනවා. නමුත් අපිට කවදා හරි මිදෙන්න හිතන්නේ. දවසකට හිතනද මිදෙන්න ඕනයි කියලා මට වර්ණයෙන් රූප දැකීමෙන් මිදෙන්න නම් ඇත්ත ගහ ගන්න පුළුවන් කියලා හිතයි. ඒත් නගරේදී මම දැකලා තියෙනවා ඒ විවිධාකාර දේවල් පෙන්නකොට ඇත්ත එක වහගත්තත් ඒ බහුරු කෝලං ඇහැට එනවා. විශේෂයෙන්ම තේරෙයි සද්ද නැත්ැනකට යන්න ගියාම ඒකේ තියෙන වටිනාකම. ඒකයි මම කියන්නේ මේ භාවනා වැඩමුළුවේ ඉඳලා පුළුවන් තරම් අඩුවෙන් ශබ්ද කරන්න කියලා. මොකද හැම කෙනාම කැමති ශබ්ද නැති කරන්න. ඊට පස්සේ ගන්ධ රස අඩු කරගෙන ඉඳලා ඒ කය එක විදිහකට තැම්පත් කරගත්තට පස්සේ භාවනාවක් නොවුණත් මම සාමාන්‍යයෙන් කියනද තමයි එක පැයක් වාඩි වෙලා හිටියොත් සතෙක් මැරෙන්නෙම නෑ. හොරකමක් කෙරෙන්නෙම නෑ. කාමීත්‍යාචාරයක් කෙරෙන්නෙම නෑ. බොරුව නෑ, කේලම නෑ, හිස්සචන නෑ, පරසවචන නෑ. අඩු ගානේ මේ පැය සීලයෙන් 100ට 100ක් සිද්ධ වෙනවනේ. ඕක පුළුවන් ද gedara ඉඳදී කරන්න. අපිට පුළුවන් ද සහතික වෙන්න මේ පැයේදී මම කූඹි එක්කත් මරන්නේ ඔය දඟලනකොට මොකද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඊළඟට හොරකමක් කියලා අරවත්සුව මෙතනින් අරන් තියෙන්නේ මෙතනින් අරන් තියෙනකොට කොයි තැනදී සිද්ධ වෙනවද කියන්න බෑ. කාම මිත්‍යාචාරේ කොහින්ද දන්නේ බොරුව කියලා මේ සත්‍ය බෑ නිසා අඩු ගානේ එක තැනකට වෙලා වාඩි වෙලා ඉරියව්ව පවත්වුවත් දුෂ්චරිතයන් වැළැක්වීම අතින් සහ ඉන්දිය සංවරය අතින් අපි යෝධ ප්‍රයත්නයක් කරා. මම කියන්නේ කරන ඔක්කොම සාර්ථකයි කියලා. නමුත් මේකේ තියෙන වටිනාකම. ඒකල ඉවරලා අපි හිතමු හිත ස්වභාවයෙන් වැටෙන හුස්මට දාගත්තයි කියලා. ස්වභාවයෙන් හුස්ම ගන්න එක දිහා බලාන ඉන්නකොට බලන්න ඒ හුස්ම දිහා බලනකොට කවදාකවත් අවිද්‍යාව කියනා වූ දැඩි ලෝභයක් පහළ වෙනවද කියලා? හුස්ම රැල්ල හොඳට වේවා කියලා සාමාන්‍ය ලෝභයක් නම් එන්නත් ඉඩ තියෙනවා. ආස්වාසිය ආස්වාද කරන්න ඉඩ තියෙනවා. නමුත් කවදාකවත් දැඩි ලෝභ මට්ටමට යන්නේ නැහැ. හුස්ම නැති උනායි කියලා තරහක් යන්න ඉඩ තියෙනවා. නමුත් කවදාකවත් අවිද්‍යාව මට්ටමට යන්නේ නැහැ. ඒ වගේම මිච්ඡා දිට්ඨි වශයෙන් වර්ධින්නේ නැහැ. ඒක නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේලා භාවනා උගන්වනට උගන්වන්නේ මුළු සංසාරෙම කමන්නේ. එක චිත්තක්ෂණයක්, එක හුස්මක් හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ ඔය කියන අර ප්‍රධානම බරපතල අකුසල කර්ම ටික නැති බව ගන්න පුළුවන් බවට ඒක සාක්ෂියක් තමයි. ඒක කාටවත් මෙතන ඉන්න කෙනෙකුට නෑ මට එහෙම කරන්න බෑ කියලා මට මෙන්න මේ කාරණා නිසා බෑ කියලා කිසිම කාරණාවක් නෑ. ඒ නිසා ඒ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන මේ තුන එක චිත්තක්ෂණයක කපලා දාන්න පුළුවන්කම මේ වගේ පිරිසකට වැඩි කල්යන් ඉස්සලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. පාඩි කරවලා මේ හොඳටම හිත තැම්පත් වුණාට පස්සේ ආස්වාස කරන වෙලාවේදී ආස්වාසය දාන්න. ප්‍රස්වාස කරනදී ප්‍රස්වාසය දන්නවනම් ඒකේ වටිනාකම මේ පංසුදෝන සූත්‍රයේ සඳහන් කරන විදිහට ඒ කාය වචී දුස්චරිත නැති කිරීම යටින් අගේ ආඩම්බරේ කරන්න දන්නේ නැත්නම් අපි ඔක පුංචි කියලා සලකනවා. හොඳට වටිනාකම දන්නවනම් ඒකේ අපි ප්‍රාර්ථනා කරා යන්නේ තව එක හුස්මක්, එක ආස්වාසයක්, තව එක ප්‍රස්වාසයක් හිත පිට නොගිහින් ඒකෙම පවත්වා ගන්න ලැබේවා එතකොට ඒ කියන්නේ තමන්ට තමන් කරගන්නා වූ ලොකුම ලොකු කරුණාවක් තමයි. තමන්ට තමන් කරගන්නා වූ ලොකුම ලොකු මෛත්‍රියක් තමයි. ඒක බුදුහාමුදුරුව අපිට කරලා දෙයි කියලා නම් හිතන්න එපා. ඒක අපිට මුදලෙන් හම්බ වෙයි, අම්මා තාත්තා දෙයි, එනතෙන් දැනුමින් හම්බ වෙයි. කවම කවදාකවත් හම්බෙන එක අනිවාර්යයෙන්ම Taman විසින් කළ යුතු දෙයක්. බැලූ බැල්මට පේන්නේ පිටින් එන තියෙන විශාල උපක්ලේශ රාශියක් නතර කරලා හිත ඒ කාර්මක තැම්පත් කිරීමේ ඒ චිත්තක්ෂණේ බේරෙනවා. ඒක නිසා මේ උදාහරණයක් වශයෙන් කියනවා සද්දන්ත කුලයේ ඇතෙක් හොඬේ දික් කරලා ඉදිකට්ටක් කරගන්නවා. හොඳට ඇටට හැපේනෝ හරි අඩුයි. ඒ නිසා අර හොඬෙන් අල්ල එක ඉදිකට්ටක් ඉදිකට්ටක් හොඳට ගන්නවා වගේ දවසකට එක චිත්තක්ෂණයක්වත් පැත්ත කරන් තියාගන්න පිරිසුදු කරලා. එක හුස්මක් දිහාවත් විවේකීව බලලා මම මේ හුස්ම ගන්නවා. මම මේ හුස්ම හෙලනවා කියලා හුස්මක හිත පවත්වන්න පුළුවන් නම් ඒක වටිනාකම එසේ මෙසේ නෑ. ඒ කියන්නේ ඒක මිනිසෙකුට හම්බෙච්ච උතුරුම දායාදයක්. නමුත් ඒකට සමාදන් වෙලා කරනවා නම් වටිනාකමම. ඉතින් එහෙම එක චිත්තක්ෂණයක මේ කාය වචී දුස්චරිත නැති කරන්න පුළුවන් ශක්තිය දැනගෙන ඒක එක දිගට චිත්තක්ෂණ තුන හතරක් කරලා බලන්න. කරලා බලනකොට මේක නැවත නැවත මතු කර ගැනීමේ ක්‍රම සහ විදි මතු වෙන පටන් ගන්නවා. ගැම්ම කියලා මේකට කියන්නේ. ගැම්ම දිගේ යනකොට ඊගා වෙන චිත්තක්ෂණෙත් මට අනිවාර්යයෙන්ම හුස්ම දිහා බලන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය පහළ වෙන මට්ටමට එනවා. අපි මේ වෙලාවට කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියලා. හිත එහෙමේ දුවන්නේ නැහැ අරමුණට මූණට දාලා ඉන්නවා. ඉතින් හුඟව දෙනකොට මම හිතනවා ඒක නුහුරු පුරුතු අත්දැකීමක් නෙවෙයි විශේෂයෙන් භාවනා කරන අයට. නමුත් වටිනාකම දන්නේ නමුත් හොඳට මතක තියාගන්න තද්ද බල චිත්ත පීඩාවක් ආපු වෙලාව. තද බල මේ ආසාවකින් පෙළෙන වෙලාවක අර චිත්තක් කියනටත් යන්න බැරිකම්. අර කියන මදහත් තත්ත්වයටත් යන්න බෑ. එදාටයි තේරෙන්නේ දැඩි මානසික ආයස මේ මේ මේ රෝදණයක පීඩණයක ඉන්න වෙලාවක නැත්නම් ආවේගයක ඉන්න වෙලාවක අර විවේකීව භාවනා කරනකොට තියෙන එක චිත්තක්ෂණය අරමුණට එළඹ තියෙන චිත්තක්ෂණය ගන්න පුළුවන් නම් ඒක නිවන හා සමානයි. නමුත් අර වගේ වෙහෙස වෙච්ච වෙලාවක ගන්න අමාරු නිසා වෙහෙස නැතුව මේ වගේ තත්ත්ව වාතාවරණ දීලා විනාඩි 10 15 20 30 එක දිගට සති ධාරාව එක දිගට පවත්නවා නම් ඒ පුද්ගලයා නැගිටතර පස්සේ භාවනාවේ නැගිටතර පස්සේ අනිත් දවසේ ඉඳ ගන්න වෙලා වෙනකන් කලබල හිතකින් ගත කෙරුවොත් ඊගාවසරේ වාඩි වුණාට අර කියන වාසනාව හම්බ වෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාට අවශ්‍ය නම් අර අඳුනාගත්ත චිත්තක්ෂණය සති ධාරාව ඊගාව පරියන්කටත් ගෙනියන්න අතරමැදි සෑහෙන ඉන්දිය සංවරයක් තියාගන්න වෙනවා. එහෙම නැත්නම් ඒක නිකන් හොද හොදා මඩේ දැමිල්ලක් වාගේ. නැත්නම් කිරි දෝන වාජනයේට ගොම ටිකක් දාගත්තා වගේ. තව ඉස්සරහට යනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ සතිය ඇති කරගන්න පුළුවන්. නමුත් අපි එදිනෙදා වැඩ කරන වෙලාවේදී ඒක ගරු කරේ නැත්තම් ඒකට සලකලා කටයුතු කරේ නැත්තම් අනිත් දවසේ ආයෙ ගිහිල්ලා මුලක ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ නිසා නීචිපත භාවනා කරන එක නා හොඳට තේරෙනවා. සතිය ඕන වෙලාවක ඇති කරගන්න පුළුවන් චිත්තක්ෂණ වශයෙන් දිගට පවත්තන්න පවත්තන්න යන්න යන්න තේරෙනවා. ඒ සතිය පැවැත්වීම සඳහා තමන්ගේම ඉන්දිය සංවරය ඒක නිසා හැම භාවනා මධ්‍යස්ථානයකම විවස්ථා පද්ධතියක් දීලා තියෙනවා ඒ කර්ණිමිත සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ ටිකයි සරුවචනාංශේ සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානේ ඍජු වෙන්න වඩා ඍජු වෙන්න සුවච වෙන්න අමාන කාරකම් කරන්න එපයි කියලා ಗುಣ 14ක් පෙන්නනවා ඒ මොකටද එක සැරයක් හෝ චිත්තක්ෂණේ අඳුනගත්ත කෙනාට ඒ සුවදායක චිත්තක්ෂණ දිගට පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දේවල්. ඉතින් ඒව සාමාන්‍යයෙන් මේ සාමේ ගැඹුරක් නෑ. ඒකේ සාමාන්‍ය බුද්ධිය තියෙන. අල්ලගත්තට පස්සේ ඒක දිගට පැවැත්වීම සඳහා සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ නිදර්ශනයක් වශයෙන් කියනවනම් නිකන් සාමාන්‍ය පුස් බයිසිකල් එකක් තල් පදින්න පුරුදු වෙන මිනිසයා ඒක සමබර කිරීම සඳහා ගන්න ප්‍රයත්නය පුදුමාකාරයි. සම්බර කරන ඉගෙන ගත්තට පස්සේ පැදගෙන යනවා අච්චර වෙහෙසක් නැතුව. නමුත් ඒක ඒක ඇති කරගන්නේ නැවත නැවතත් නැවත නැවතත් වැටි වැටි පුරුදු කිරීම. ඒ නිසා ඉස්සල්ලාම දවසේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ සතිය කියන එක ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් හඳුනාගත්තා නම් ඒක තමයි සරුවචනසේ දකින්නේ මේ සම්මා දිට්ඨිය ඇති කිරීම සඳහා පළවෙනිම පියවර. ඒ සතිය ඇති කරගත්තට පස්සේ කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි ගුරුවරයා කිව්ව දේ හරියන්නේ නැහැ. Tamanට තේරෙන්න පටන් අරගන්න ඒක දිගට පවත්වීමේ ශක්තිය. අන්න මේ යන හැම වෙලාවකදීම කිසියම් කාය වචී මනෝ දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දිය සංවරයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දේ අර කොසල් රජුරෝ කිව්වා වගේ ඒක කරන වෙලාවේ Taman මේ පුදුමාකාර ආරක්ෂාවකට තියෙනවා මේකට සරුවත්ඥාන්සේ දේශනා කරේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. Taman යම් විචි විදියකට සති ධර්මයේ රකින්නවනම් සති ධර්මයේ විසින් Tamanට ආරක්ෂාවක් දෙනවා. කවදාකවත් ඒක දෙවැන්නේගේ සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේ විතරක් නෙමෙයි සතිය කියන එක ආරක්ෂක ධර්මයේ Taman ළඟ නැතුව මොන්න තරම් ආරක්ෂක හමුදා තිබුණත් වටකොටු තාප්ප තිබ්බත් පෞද්ගලික හමුදා තිබුණත් එමන්චා ජීවත් වෙන්නේ බයි. ඒ කොසල් රජුරෝ හොඳටම දන්නවා කොසල් රජුරෝ කොච්චර වැටකට තාප්පතියන් හිටියත් බොහොම ලෝභ සහිත පුද්ගලෙක්. ඒක නිසා කවදාකවත් සරුවචනාංශ වගේ ගහක් මුල ඉඳගෙන සමාධියකට සමාදින්න යාට බෑ. ඒ හැම වෙලාවෙම රාජ්‍ය ආරක්ෂාව සහිත තමයි ඉන්නේ. නමුත් සරුවචනාංශ ළඟට ගිහිලා කතා කරනකොට තේනවා කොච්චර සැහැල්ලු විවේකීව ඉන්නවද කියලා. ඉතින් ඒ වචනෙට දැමිලා තමයි ওই සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ පිය සූත්‍රයේදී තමන්ගේ කය වචන මනස සංවර කරගන්න පුළුවන් නම් ඊට වැඩිය ඔය උඟ දෙනෙක් හිතනවා භාවනාදී ඉහළ තියෙන දේවල් හුඟක් උතුම් කියලා. නමුත් මේ තුන සංවර වුණා නම් මුළු ජීවිතේ පුරාම පුදුමාකාර සර්වඥාන්සේ වචනය කියනවා බය කියන චෛතසිකේ නැතිලා යනවා. තමන්ට තමන් දෙස් දෙන බය හෝ අනුන් බනින බය හෝ රාජ්‍ය නීති වල මේ කැඩේ කියන බය හෝ අපාගත බය වෙන බය නැති වෙනවා. ඒ නිසා ඒ සර්වඥාන්සේ වැඩ ඉන කාලෙම අසජි කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා බොහොම මේ උවමනාවෙන් භාවනා කරලා හොඳට භාවනා කරලා සමාධිය හොඳට හදාගත්ත කෙනෙක් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට මොනම කරදරයක් ආවත් සමාධියට හිත දාලා හිත සදාගෙන ජීවත් වෙනවා. නමුත් අන්තිමට ඒ ස්වාමීන්ට තරහ කියා ගන්න බැරි ලෙඩක් ආවා. ලෙඩක් ආවට පස්සේ අර සමාධියට සමවැද ගන්න බැරි වුණා. වැටුණාට පස්සේ ඒ ස්වාමීන්ට තේරෙනවා එන්නේ එන්නේ එන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය බහිනවා. රෝගය ව්‍යාග්‍ර දිනුවක්ගේ පැන පැන කනවා. තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම කඩාන වැටිලා තව පොඩ්ඩකින් මැරෙන්නයි යන්නේ. අපවත් වෙන්නයි යන්නේ තීරුම් ගත්තා දැන් නම් අල්ලීම අපහසුතාවයකටපත් වෙන්නේ කියලා. ඉතින් බොහෝම බගෑපත් වෙලා ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ ළමකට ගිහිල්ලා කතා කරා බුදුහාමුදුරන්ට කියලා කියන්නේ කියලා මේ අස්සජි කියන හාමුදුරුවෝ අන්තිම දුර්ලභ ආසන தත්ත්වයට ඇවිල්ලා තිනවා පුළුවන් නම් වඩින්නේ කියලා. ඉතින් මේ මේ සිද්ධියේදී සරුවත් යනසේ වඩිනවා. වඩනකොට ඇඳෙන් නැගිටින්න දඟලනවා සරුවත්තනන්ස එනකොට වන්දනා. ඒතකොට කියනවා නෑ අසජීව ඔහම ඉඳගෙන ඉන්න විවේක වෙන්න කිව්වට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම ලස්සන මහාන ජීවිතයක් ගත කරා. මට මේ මේ මේ සමාධි තිබුණා. ඒ සමාධි තියෙන කාලේ මම ලෙඩ රෝග ඒකෙම යටපත් කරා. පිච්චිත පීඩා ඒකෙම යටපත් කරා. ඒ නිසා මම හරි සතුටින් ජීවත් වුනේ. නමුත් දැන් මේ වෙනකොට මගේ ශක්ති ගිහිල්ලා මට ඉඳගෙන කරන්නත් බෑ. ලෙඩ රෝගයි චිත්තත්වයේ ගොඩ ගන්න බෑ. නමුත් මම දන්නවා වැඩි වෙලා මම ජීවත් වෙන්නෙත් නෑ කියලා. එතකොට මම මේ කරපු සේරම ගඟට ඉනි කැපුවා වගේ. මම ඔබ වහන්සේට මේ කතා කරේ ඉන්නේ කියලා කිය මට අනුකම්පා කරන්නේ. එතකොට සරුවචනාංශ කියනවා අස්සජී උඹත් හිතනද මේ අනිකුත් සාන්තරණ වගේ ඔය සමාධිය මේ අපි රකින්න Brahmacharya සාරය කියලා. ඒක නෙමෙයි සාරේ. අපිට සීල ගැන සැකයක් තියෙනවා කියලා. එතකොට අස්සජී හැමෝම කල්පනා කරලා බලනවා මෙච්චර මේ පීඩාවටපත් වුණත් සතෙක් මරලා නැහැ. මරන්න වෙලා නැහැ හොරකමක් නැහැ කාමීත්‍යාචාරයක් නැහැ බොරුවක් කියලාමක් කිස්සචර පරිසවචනයක් නැහැ. ඒකෝට සර්වචන් කියනවා ස්වාමීන් වහන්සේ මෙච්චර මේ දැඩි පීඩාවේ හිත හොඳටම වැටලා ඉන්නේ මගේ හිතේ සීලය පිළිබඳ කිසි මට දෙස් දෙන්නේ නැහැ මට පිළිබඳ සැකයක් නැහැ. සර්වචන් කියනවා ඒක තියෙනවා නම් අස්සේ ජෝන් ලාක සමාධිය වඩන්න පුළුවන්. ඔබ ඒක සතුට වෙයන් සතුට වෙන හිතේ තමයි සමාධිය එන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට අර බණ අහනකොට සරුවචනන්සේ දීපු අර ආමතර මාර්ගය නිසා ලොකු සතුටක් ඇති වෙනවා මම මෙච්චර දුක්ඛිත තත්ත්වයටපත් උනත් මම කවදාකවත් දැඩි ලෝභයක් හිතට අරගෙන නැහැ කවදාකවත් සතුන් මරණ තරමේ දැඩි ද්වේෂිකුත් නැහැ මට මේ සරුවත්තරන්සේ බොරුයි කියලා හිතලත් නැහැ ධර්මයේ බොරුයි කියලා හිතලත් නැහැ සංඝයා බොරුයි කියලා හිතලත් නැහැ ඒකනේ සරුවත්තරන්සේ ගෙන්නගත්තේ අනේ ඒ නිසා මම මේ දැන නොදැන සීලය රැකිලා තියෙනවනේ කියනකොටම විශාල සතුටක් ඇවිල්ලා තියෙනවා ඒ මතම තියලා ධර්ම දේශනා කරනකොට ඒ ඇති වෙච්ච සතුට නිසාම චිත මේ සමාධියකට ඇවිල්ලා අරහත්ත්වයටපත් වෙලා පිටම පාන. ඉතින් ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ කතා කරලා කියනවා අපි මේ මහා ලොකු දේවල් බලාපොරොත්තු හිත පීඩා ගන්න. හිත පීඩා අරගෙන ඒක නොලැබුණයි කියලා පීඩාවටපත් වුණාට අපි ළඟ තියෙන අර සීලය රකපු ගුණය නැත්තම් දැඩි ලෝභය දැඩි ද්වේෂය නැති ගුණය සමාදන් උනේ නැත්තම් ඉතින් අපිට බුද්ධියක් නැහැ. අපිට තාම නොලැබිච්ච දෙයක් පිළිබඳව දැඩි ආශා කරමින් ජීවත් වෙනවා. මේකේ බරපතල වෙන්න පටන් ගන්නවා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ. ඒක ලස්සනට ලියලා තියෙනවා මේ මොකද්ද ධම්මසංගණී අටුවාවේ අටුවාචාර්ය වංශේ සඳහන් කරලා තියෙනවා භාවනා නොකරන සිල් නොරකින්න කට්ටියට මේ සංසාරයට කොක්ක වදින්නේ රාගයෙන් කියලා. එයාට තියෙන රූප බලන් ආසයි, සද්ද අහන්න ආසයි, ගන්ධ රස බලන් ආසයි ඉච්චරයි. යම් දවසක සිල් ලකින්ද ගිය ගමන් රාගේ නෙමෙයි ප්‍රශ්නේ ද්වේෂේ. එදා ඉඳලා හරියට කේන්ට යන්න පටන් ගන්නවා. හරියට gedara ගැටුම් ඇති වෙන්න පටන් අර ගන්නවා. මොකද අර මේ අදිෂ්ඨාන කරපු සීලේ නිසා ඔක්කොමලා සිල් ලකින්න ඕන කියලා හිතෙන්නේ. මම සිල් ලකිනවා, උඹලා ත්‍රිල් ලකින්නවා. ඉතින් ගැටුම්. ඉතින් ඒක නිසා භාවනා කරලා තව පොඩ්ඩක් සමාධියම ආවොත් මීට වැඩිය මේ උපක්ලේශවල බලපෑම් බලවත් වෙන්න පටන් ගන්නවා. සියුම්ම බලවත් වෙනවා. ඉතින් ඒ නිසා ඊට වැඩිය භාවනා කරපු කෙනෙකුට ඇර කවදාකවත් අමාරුයි. ඇයි මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ කේන්ති යන්නේ මොකද කියලා හිතාගන්න. සමාධි කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ වෙනදාට වැඩි කේන්ති යන ගතියක් එනවා. සතියෙදිත් නැතුව නෙවෙයි සතිය කරනකොටත් එනවා. හැබැයි ඒක හොඳට මතක තියලා කියලා දීලා තියෙනවා. මේ භාවනා කරනකොට නුරුස්නා ගතිය වැඩි වෙනවනම් සතිය වැඩි වෙනවා කියන එකක් තමයි ඒක. මම දන්නේ දිරව ගන්න පුළුවන්ද කියලා. භාවනා කරන පටන් ගත්තට පස්සේ නුරුස්නා ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. අනුන්ගේ වැරදි හොයන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. තමන්ට දෙස් දෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. හැමදේම ඉරට සිද්ධ වෙන්න ඕන කියන ගතියක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිකන් බැලු බැලමට පේන්නේ පොළවේ ඇවිද මිනිස්සයාට දැන් පොළවේ යා ගන්න බැරි තත්යක් එනවා. හැබැයි හොඳ පැත්තෙන් බලනකොට ඒක භාවනාවේ ඇති වෙන ලකුණක්. ඒවා අපි මේ කල්යාණ මිත්‍රයන් ඇසුර කිරීමෙන් පොත්පත් කියවීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් මතු කරගෙන ඒ දේවල් ඉස්සරහට දියුණු කරගෙන යන්න තමයි මේ ධර්මයක් කියලා එකක් තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රයක් කියලා තියෙනවා. ඒක නිසා දන් නොදෙන කෙනාට වැඩිය දන් දෙන කෙනා තුල ওই වගේ සමහර ලාවට තමන තමන් දෙස් දෙන ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. සිල් නොරකින්න කෙනාට වැඩිය සිල් රකින්න කෙනා තුල සදාචාරාත්මක හැඟීම නිසා අර වගේ නුරුස්නා ගතිය ඉඳී තියෙනවා. සමාධි භාවනාවත් ඉඳී තියෙනවා. ඒවා මේ දියුණුවක් ඉස්සරහට යන ලකුණු වුණාට අපේ හිත කියවන්න දන්නේ නැහැ. ඒක නිසා අපි නිතර මේව සාකච්ඡා කරමින් සාකච්ඡා කරමින් යනකොට අපිට සම්මාදිට්ඨිය කියන එක, හරි දැක්ම කියන එක පහළ වෙන්න පටන් අරගන්නේ ඒකයි. ඒක නිසා තනියම භාවනා කරන්න ගියාට ගාක් වෙලාට බෑම කියලා කියන්න බෑ. මේ වගේ පටලවිල්ලක් වුණත් බේරන්න බැරි වෙනවා. ඒක නිසා අපි මේ මේ සූත්‍රයේදී මේ පළවෙනි මට්ටමේ උපක්ලේශ ගැන කතා කරනකොටම මතක තියාගන්න ඕනේ සීල ශික්ෂාවේදී පවා නැත්තම් අපි කියන කාය දුස්චර්ය, වචී දුස්චර්ය, මන දුස්චර්ය අවස්ථාවේදී පවා මේ කරගෙන යන වැඩේ පිළිබඳව සම්මා දිට්ඨියක් පිහිටුවගෙන කටයුතු කළොත් ඉස්සරහදී වෙහෙසයි හැබැයි ඉස්සරහදී අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට රජ කෙනෙකුට දෙන්න බැරි ආරක්ෂාවක් Tamanට ලැබෙනවා. එහෙම නොකළොත් මේ අපි හුඟක් වෙලාවට ඒ වගේ බාහිර දේවල් වල සරණ පතන්න යනවා ධර්මයේ පැත්තක තියේදී. ඉතින් එතකොට අපිට දහසකුත් එකක් නිදහසට කරනු තියෙනවා භාවනා නොකරන. ඒක තමයි අද හුඟක් වෙලාට ඇහෙන්න තියෙන්නේ භාවනා පිළිබඳාගේ ආඩම්බර දැනගත්තත් කරගන්න වෙලාව නැහැ කියලා. නමුත් සම්මා දිට්ඨිය හරියට හදාගත්තා නම් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දෘෂ්ටි හරියට හදාගෙන පරිදි දෘෂ්ටි ජනතු සීල සම්පන්න වෙනවා නම් මේ ජීවිතේ හොඳටම ඇති. ඒකයි ඉස්සරහට අනිවාර්යයෙන්ම වඩා හොඳ අපි කියන සීල භාවනා අධි සීල භාවනාවක් වඩටපත් වෙයි. චිත්ත භාවනා අධිචිත්ත භාවනා බාටපත් වෙයි. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා බාටපත් වෙයි. ඒ නිසා දැනට පෙළඹිච්ච ඇත්තෝ හොඳට මතක තියාගන්න මේ තියෙන தત્ත්වය රැකගෙන ඉන්න එක පවා විශාල ජයග්‍රහණයක්. ඒකෙදී ඒ පිරිච්ච ගතිය, සන්තුෂ්ටි වෙන ගතිය නැති වුණොත් භාවනා ජීවිතය හරි වෙහෙසයි. මේ දැන් කරන එක පිළිබඳව හරි කමන්නේ තමන් තමන් අනුමත කරන ගතිය. තමන් තමන් මේ ආඩම්බර වෙන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒකෙන් සතුට වෙන ගතියක් තිබුණොත් භාවනා ඉදිරියට යන්න මේ කරන්නේ අපි ගොරෝසු ගොරෝසු කෙලෙස් අයින් කරන එක ඉස්සරහට සියුම් සියුම් වලට යනවා. ඒ සඳහා තමන් මෙතෙක් ගත්ත උපක්‍රම සහ ලැබපු පුංචි පුංචි ජයග්‍රහණ පිළිබඳව ඒකට ලොකු සංචින්න කාලේ කිව්වේ සාසන සම්පatti කියලා. සාසනික වශයෙන් සම්පatti කරගතියක් දැක්කොත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතුව දැඩි අපේක්ෂාවල්, මේ දැඩි ආසාවල් මේ මේ දේවල් ළඟා කරගන්න ඕනේ කිව්වොත් ඒකම හරි වෙහෙස කර තත්යකටපත් වෙනවා. ඒ කිය ඒක අර ආදුනිකයට මේ ප්‍රශ්නේ තද්දිම්ම බලපාන. ඉස්ලාම් භාවනාවට ගියේ කනාගේ මේ මේ ওই කියන සතුට සහ අසන්තුෂ්ට භාවය පිළිබඳව මේ ඝර්ෂණය තදින් බලපාන. ඉතින් ඒක නිසා මේ වගේ පිරිසක් එක්ක භාවනා කරනවා නම් එක දිගට භාවනා කරනවා නම් මේක කඩා ගන්න තියෙන ඉඩ වැඩි. නමුත් මගේ පුද්ගලික ජීවිතේ මම දන්නවා මම ඒක කරනකොට මම සමූහ භාවනාවට ගිහිල්ලා නෙවෙයි කරේ. ඒ වගේම දීගට එක දිගට භාවනා කරලත් නෙවෙයි කරේ. හුඟක් වෙලාවට මම කෙරුවේ අහලා අහලා අහලා අහලා නැවත නැවතත් ඒක කල්පනා කරලා කරලා කරලා කරලා ඒක දිරව ගන්න පුළුවන් එකක්ද කියන එක බලන එකයි. ඒ නිසා අද මම කිව්වට සමුහ භාවනා කරන්න එක දිගට භාවනා කරන්න කියලා පුද්ගලික වශයෙන් මම කළේ නම් ඒක නෙමෙයි. නමුත් ඒක මගේ හොඳ වෙලාවට ඒ වරින් වර වරින් වර සාකච්ඡා කරමින් යනකොට හරි මේකේ විශේෂත්වයක් තියෙන බව තේරෙන්න පටන් ගත්තා. බොහෝම මෙහෙම ඉඳ සිද්ධ වුණේ. ඒක නිසා මට අවුරුදු 8ක් 8ක් විතර ගියා. මේ යන පාර මොකද්ද කියලා තේරෙනවා. හැබැයි ඒ අට තුලම එල්ලීගෙන හිටපේක ආශ්චර්ය ධර්මයක්. මේ වැඩේ කරන්න එල්ලීගෙන හිටපේක ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒ දේ නොවුනොත් වෙන්නේ අර බාගෙට තැම්බෙච්ච අලයක් වගේ අලෙත් කුණු වෙනවා කාපු මිනිහගේ බඩත් තරක් කරනවා. ඉතින් අද භාවනා ලෝකේ සෑහෙන ගානක් තියෙන බාගෙට කරලා නැත කරපුවායි. ඉතින් එතකොට ඒගොල්ලෝ කියන කතාවලුන් තමයි පත්‍ර පිටලා තියෙන්නේ. සංගරාවල හරියට ලියනවා බාගෙට කරලා. හරියට කරපු මනසට ඉච්චර කෑ ගහන දෙයක් ඇත්තේ නැහැ. තමන්ගේ වැඩක් බලාගෙන යන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනා ජීවිතයක දියුණුවක් සඳහා තමන්ගේ ඉන්දිය සංවරය සහ සීලය හුඟක් වැදගත් වෙනවා. ඒ සඳහා නිවැරදි දිට්ඨිය නැති වුණොත් අපි සීලබ්බත පරාමාසයක් වෙනවා. මේ වෘත රැකීමක් වෙනවා. හරියට දැනගත්තොත් ඒ සීලය අවෙක්කප්පසාදයක් එහෙම නැත්නම් අරියකන්ත සීලයක් වඩටපත් වෙනවා. ඒ වැඩපිළිවෙල තමයි පළවෙනි මාර්ග ඥානෙදි සිද්ධ වෙන්නේ. පෘථග්ජන භාවයේ ඉඳලා සෝවාන් වෙනකන් මේ සීලය පිළිබඳ තියෙන නොසැලෙන විශ්වාසය. එහෙම නැත්නම් සීලයක තියෙන ආර්යකාන්ත භාවයට පත්වීම තමයි පළවෙනි මාර්ග ඥානය කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න මේ පළවෙනි පිම්මක් පණිනකන් තමන තියෙන එකම ගැම්ම එකම ශක්තිය මේ සීල ආරක්ෂාව තමයි. ඒ නිසා තමන් සීලය ආරක්ෂා කළොත් ඒ සීල ධර්ම විශ්ින් තමන් ආරක්ෂා කරනවා. හැබැයි මම පටන් ගන්නකොට කිව්වා වගේ සීලය ආරක්ෂා කරලා සමාධි ආනිසංස බලාපොරොත්තු වෙන්න එපා. සීලය අරස කළ ප්‍රඥා ආනිසංස බලාපොරොත්තු වෙන්න එපා. සීලෙන් කරලා දෙන එකට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන එක විතර. හැබැයි ඒක නිතරම තමන තියෙන ලොකුම සම්පත විදියට තමා විසින් අනිවාර්යම කළ යුත්තක් විදියට කරනවා නම් ඒ පුද්ගලයා එන්න එන්න සදාචාර සම්පන්න වෙනවා. ඉතින් මට පෙනුනේ ඒ අවුරුදු 7-8ක් ගිහලා බැලුවට පස්සේ සරුවත්ඥාන්සිකේ තියෙන මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ ඒ අවුරුදු 2000 ගානකට ඉස්සරදී කිව්ව වුණත් දැන් වුණත් පුරුෂයෙක් හදන්න පුළුවන්. බණ අහනකොට එයා Taman තුලම මේ කීකරු වෙන්න තියෙන ඊට බලනවා. හික්මෙන්න තියෙන ඊට බලනවා. ඒක කවදාකවත් පටවලා කරපේ ගන්න නෙමෙයි. ඇතුලෙන් එන්න පටන් අරගත්තොත් ඒක අවුරුදු 2600ක් ගියා නම් ඒකලත් අපිට මේ මට්ටමේ තියෙනවනම් ඉදිරියට යන්න පුළුවන් ගතිය ආය මේ සැකකල යුත්තක් නැහැ. ප්‍රශ්නේ තියෙන අපිට අර කාම ආසාවල් නිසා නැත්තම් ඉදුරම් පිටපීමේ ආසාව නිසා අපි බොහොම ලේසියට සිල්පත කඩලා දානවා. එහෙම නැත්තම් ඒක මේ දවල්ට රකින්න රැයට කඩනවා. ඉතින් එහෙම කෙරුවොත් වෙන්නේ අර තමන්ට තමන් රවට ගැනීමක් සිද්ධ වෙන නිසා පුළුවන් තරම් එන්න එන්න එන්න එන්න ඒ කාය දුස්චර්ත වචී දුස්චර්ත මනෝ දුස්චර්ත කියන කාරණා පිළිබඳව ආબોධ වැඩි වේගන යනමනම් මම හිතනවා ඒක පටන් ගන්න කෙනෙකුට තියෙන ලොකුම පලියක් වාගේ සන්නාහයක් වාගේ ආරක්ෂාවක් වෙනස ඇති කරගන්න ඕනේ. නමුත් ඒක නෙවෙයි අවසානයේ අපි ඉදිරි ධර්ම දේශනාවල බලාපොරොත්තු වෙනවා මේ විදිහට ඒ ඕලාරිකව තියෙන උපක්ලේශ අයින් කරගත්තට පස්සේ ඒ පුද්ගලයා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මධ්‍යස්ථ මට්ටමේ උපක්ලේශ වගේකට එළඹෙනවා පෙළඹෙනවා. ඒකට වෙනම මේ සීල මේ ශික්ෂාව නෙවෙයි ඒකට තියෙන සමාධි ශික්ෂාව ඒකට යන්න සුදුසුකම් ලබන්නේ මේකෙන්. ඒ නිසා මේක කවදාකවත් පුංචි කළ සලකන්න අරකයි. ඉහළට යනකම් ඊට පස්සේ ඉතාමත්ම ලස්සන දේ තමයි මේකේ තේරුම් ගන්නම බැරි දේ තමයි රහත් වුණාට පස්සේ සිල් රකින්නයි කියන එක. සරුවචනාංශේ බුදු වුණාට පස්සේ සිල් රැක්කේ මොකටද කියලා. ඉතින් අපි මන් දැක්කේ මගේ ඇස් දෙකට දැක්කේ අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මන් දරගෙන ඉන්න විදිහට තෑයින ආරස්සාවක් තිබුණා සීලෙන් නෙවෙයි. සමාධියම ප්‍රඥාවෙම. ඒ සීලය පිළිබඳ හරීම සැලකිලිමත්. ඉතින් මයි ළඟ තිබුණේ ඒ දවස්වල නිකන් ඔලොමොල ගති. ওই සීලෙන් අරගත්තට පස්සේ වීකල දැම්මට කමක් නැහැ කියන අදහස. ලොකු සාංශ කතා කරලා ඇහුවට පස්සේ ලොකු සාංශ කිව්වේ මේකයි. ඒකේ ප්‍රෝජන දෙකක් තියෙනවා. එකක් තමයි පස්සේ එන කට්ටියට ආදර්ශය පිණිස. අපේ ලොකු හාමුදුරුවෝ මෙහෙමයි හැසිරුනේ කියලා බලන කෙනා හිතට ගන්න දේ. ඉතුරු කරලා තමයි මරුණාට පස්සේ ඉතුරු කරන ආදර්ශය. දෙක ඒ සීල ගමන මේ අනතුරු අවලක් කළා බොහොම මේ සුවේලවන සුළු ගමනක් කරන් දෙනවා. සී රහත් උනාට පස්සේ උනා සිල් රැක්කොත් අතුරු අන්තරවලට යොමු කරවන්න අතුරු අන්තරා උනායි කියලා ප්‍රශ්නයක් නෑ අරස කරගන්න පුළුවන්. නමුත් නොවීම අරස වීමේ මැදම අවත සකස් කරලා දෙනවා. ඒ නිසා සරුවචනාංශයේ සරුවචතාඥානෙ ලැබුවට පස්සෙත් උන්වහන්සේ ගත්ත ප්‍රතිපත්තිම රැක්කා. අනිකුත් මහරහතන් වහන්සේලාත් එnde ende ende ende ඒ සීලය ගත්ත ප්‍රතිපatti අයින් කෙරුවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කියන්න પરම්පරාවක් තියෙනවා. ඒ પરම්පරාව දිගටම කෙරුවේ සීල මට්ටම පැනලත් ගිහිල්ලා සමාධි ප්‍රඥා මට්ටමට ගිහිලත් කවදාකවත් සීලය පිළිබඳ අව탁සීරු කෙරුවෙත් නැහැ. මේ Tamange සහැල්ලුවක් පෙන්වෙත් නැහැ. දවසක් ඒ සරුවචනාංශේ පොයේ දවසක බලනකොට රහම රහතන් වහන්සේ නමක් පොය කරන්න ගිහිල්ලා නැහැ. ඉතින් අහනවා මොකද මහණ ඔබ මේ පොය කරන්නේ? ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මං ඉතින් පිරිසිදුයි ඒ නිසා ඉතින් අලුතෙන් ප්‍රයෝග කරන දෙයක් නැහැ කියලා. ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණය උඹනේ ඉතින් යන්න ඕනේ දෙන්න. උඹ ගිහිල්ලා මුල් දැනගනින් ඉතින් අනික් මිනිසුන්ට පෙන්වන්න කියලා. නිකන් රහතන් වහන්සේට බව බලපෑම් කරනවා ආදර්ශයක් පිටවන්නේ කියලා. ඉතින් මේක තමයි බණ කියන්නේ ලෝකේ. ලෝකේ බණ කියන්නේ නිස්සද්ද බණක්. Taman හරියටම සීලයක් රැකගෙන ඉන්න ගමන් කාටක කෑකොස්සන් ගහන්න නැතුව පණ ගියත් එහෙම නැත්නම් මොන තර්ජනියාවත් සීලේ කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් මම හිතන අපි බෞද්ධ වශයෙන් ලෝකෙට දෙන්න තියෙන ප්‍රධාන පණිවිඩය දෙනවා. අපි කැති අරගෙන පොළු අරගෙන අයිතිවාසිකම් සඳහා සටන් කරනවා නම් ඒකේ ම්ලේච්චයේගේ හෝ තිරසනෙගේ වෙනසක් නැහැ. හැබැයි ඒක ගන්න අමාරු. ඇයි මම මේ සීලය රකින්නේ කියන එක මේ මේ පණ දිවි දෙවෙනි කොට වස්තු බූදලේ දෙවෙනි කොට කරන සීලය රකින්න කියන එක ලේසි නෑ. ඉතින් ඒක එන්න නම් කියනවා අඩු ගන්න සෝවාන් මට්ටමින් එහාට යන්න ඕනේ කියලා සීලයක තියෙන මේ බරසාරකම තේරුම් ගන්න. ඒක නිසා ඒ සඳහා කටයුතු කරන්නේ නැත්නම් හිතාගන්න අපිට ඒ සඳහා හොඳ බරසාර ආදර්ශ පද්ධතියක් තියෙන අවුරුදු 2600 තුල ඒ වගේම සීලය රැකීමෙන් ගොරෝසු පක්ලේශ ටික අයින් වෙනවා ඇතුලේ තියෙන රත්තරන් මතුවෙන්න ඉඩ වැඩි. නමුත් ඒක කාටකක් හුවා දක්වන්න හෝ රිදවන්න හෝ ඉඟි කරන්න කරන්න එපා. අත්ුක්කංශන පරවම්බනේ පිණිස සීලය තියාගන්න එපා. සීල් රකින්න ගමන් මම මේ කොල්ලන්න කෙල්ලන්න කියන්නේ තරුණ තරුණියන් කියන්නේ කාටවත් දැනෙන්න කරන්න එපා. උපරිම සිල් රකින්න උපරිම මේ හික්මෙන්න හැබැයි කාටවත් කියන්නවත් යන්න එපා මම සිල් රකින්නයි කියලා. මොකද අද ඉන්න සමාජයේ කැමති නැහැ මේ මේ කුඩුගල් වගේ ඉන්න මධ්‍යම වයසේ මිනිස්සු සිල් දකින්නවා දකින්න. ඒ කන්ටිට ඕන කරලා තියෙන්නේ මේ සෙල්ලක්කාර ජීවිතය නිසා වරෙන් මචං මහමුදේ නාන්න යන්න කතා තමයි තියෙන්නේ. ඉතින් එහෙම තියේදී අපි සිල් රකින්නවා කියවම හරි අමාරු ජීවිතේ ගෙනියන. ඒ නිසා සීලය අරස කරගෙන රකින්න ඕනේ. වයසට ගියාට පස්සේ ඉතින් සුදු රෙද්දක් අඳගත්තත් බාපණ දැම්ම කවුරුත් ගණන් ගන්නෑ. වයසට ගියා කොහොමද පන්සල් යනවනේ. මං කියන්නේ එහෙම නෙවෙයි පණිවිඩේ තරුණ කාලේ කරන්න හැබැයි සීලෙට ලොකු ගැල්වනයිස් එකක් ඕනේ. අරසාවක් ඕනේ මොකද? හුන්තටම අදිෂ්ඨාන කරගන්න මොනම හේතුවක් නිසා සිල්පද කඩන්නේ නැහැ කියලා හැබැයි කහාටවත් ඇඟෙන්න කරන්න එපා. දැනෙන්න කරන්නත් එපා. එතකොට ඉස්සරහට තමයි අනිවාර්යයෙන්ම ඕනම සමාජයක ඕනම පද්ධතියක හොඳම සිල්වතගාවට ඉබේම ඇරයි යන ගතියක් තියෙනවා. Taman සිල් රැකලා පණ දිවිදෙමිනි කොට රැකලා අන්ධහර පාන්න නැතුව අනුන්ට නිিন্দা කරන්න නැතුව සිල් නැත්තන්ට දොස් කියන්නේ නැතුව සිල් ඇතියැත්තෝ උසස් කළ සලකන්නේ නැතුව කතා කරුවොත් පුදුමාකාර මේ ආකර්ෂණ පද්ධතියක් තියෙනවා වඩා සිල්ලුතුන් කාට ලං කරලා දෙනවා. ලං කරාට පස්සේ අනිවාර්යයෙන්ම සමාධි ප්‍රඥා භාවනා වලට යයි. නමුත් අර සීලය පිළිබඳව අත්ුක්කංශන පරවම්මන. Taman උසස් කළා පහත් කළා සැලකුවොත් ඒක නිකන් කඩුවක් ගිල්ලා වගේ වෙනවා. නැමෙන්න පෙරලා ගන්න බැරි මහා දුක්ඛිත තත්වයකටපත් වෙන නිසා ඒ සීලේ තියෙන දේවල් දකින්න මන් දැක්කේ මගේ ජීවිතේ ඒ සීල්වන්ත ගුණවන්ත කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමමයි. අනිකුත් සියලුම දේවල් බණ දැනගෙන හිටියත් කරනවා කෙරුවක්වත් එහෙම කෙනෙක් ඒ වැඩේ කරගෙන යන්න කොච්චර ආරක්ෂාකාරීව ක්‍රමසා විදි යොදලා කරනවද කියලා බැලුවොත් වෙන මොනම දෙයකටවත් බය නැහැ. නමුත් සීලෙට නම් පුදුමාකාර බයක් දක්වනවා. ඒක නිසා කාගේ හරි හිත තුළ අන්නෙවැනි ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු ධෛර්යයක් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අද භාවනා කළ යුතුව තියෙන භාවනා නොකරන උගෝදෙනකොට හේතුව ඒ කළ යුතු ඇත්තන් ලන්තොට සීලිය අඩුපාඩුකම් තියෙනවා. සෑහෙන සීලිය අඩුපාඩුකම් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා ඒව තිබුණාට කමන්නේ හරි භාවනා ගුරුවරයෙක් දැනෙනවා නම් හරි උපක්‍රම හඳුනන බාන කරන්න පුළුවන් කියලා. ඒ කවදාකවත් එහෙම අව탁සේව කරන්න එපා. හේනක් කොටනකොට හේන කොච්චර හොඳට සරුසාරව වැඩුණත් වටේට ගහන කටුවට හරි නැත්තම් එක රැයට ඔක්කොම සත්තු කාලා ගන්න. ඒ වගේම තමයි අපි කොච්චර හොඳට දක්ෂ වෛද්‍යවරයෙක් හිටියත් උපක්‍රම තිබුණත් උපකරම උපකරණ තිබුණත් අපි ශල්‍යාගාරයකට ගියාට පස්සේ ශල්‍යාගාරයේ විෂ බීජ සහිත නම් ඒ ශල්‍ය කර්මය හරියන්නේ නැහැ. ඔක්කොටම ඉස්සලා ශල්‍යාගාරේ ජීවාණුහරණය කරන්න ඕනේ. හේනක් කොටනකොට කටුවට ගහ ගන්න ඕනේ. ඒ වගේ තමයි අපි මේ භාවනා ජීවිතයේ ඉස්සරහට යනවනම් සීලය පිළිබඳව දෙවැන්නකට බාර දෙන්නත් එපා. පුළුවන් තරම් දවසින් දවස දවසින් දවස Tamante ඒ සීලය පිළිබඳව අධිකාරී ශක්තියක් එන විදිහට කටයුතු කරමින් කල්යාණ මිත්‍රන් ඇසුරු කරමින් කරනවා නම් අනුන්ට කියාපාන්න නැතුව මම හිතනවා අපේ Taman කෙරේ අනුකම්පාව වෙනුවෙන් අපි කළ යුතු උපරිම සේවයක් අපි නෙමෙයි මම කරගන්නවයි කියලා ඒක එක්කන එහෙම කරනකොට ඒ සමාජයේම පුදුම සිල් සුවඳක් එන්න පටන් ගන්නවා. අනිත් එක මම හිතන්නේ එක ගෙදරක එක මිනිහෙක් සිල් ලකින්න නම් ඇති කියලා මට හිතෙනවා. එක මිනිස්සෙක් සිල් ලකිනෝ නම් gedaraක එයා මේ ෂොකප් සෝබරයක් වගේ. ඕන කෙනෙක් මොනතරම් කලබල කෙරුවත් එයා ළඟට ගියාට පස්සේ ප්‍රශ්න ඉවරයි. එක ආයතනයක එක මිනිස්සෙක් සිල් ලකිනෝ නම් ඇති. හැබැයි සීල් වගේ දේවල් නෙමෙයි සීල් කියන එක. සීල් එක වෙනම කතාවක්. සීල් රකින්න ඕනේ. ඒකෙදි කියාපන්නතු කරනවා නම් ඒ මිනිස්යාගෙන් වෙන මේ ඒ පවුලට ඒ gedaraට වෙන සේවය කියන්න බෑ. ඒ නිසා එක්කෙනෙක් ඒ දේ අදිෂ්ඨාන කරගෙන කරනවා නම් ඔක්කොටම දෙනම මම අදිෂ් මේ බණේදි මතක් කරේම අනුන්ගේ වාසිය පිණිස නෙමෙයි තමන්ගේ වාසිය පිණිස සීලය රකින්න නම් මවාපෑම සඳහා සීලය කරන්නත් එපා කියාපෑම සඳහා සීලය කරන්නත් එපා හැබැයි මොනම හේතුවක් නිසාවත් මේ සිල්පද කඩා ගන්නත් එපා යම් හේතුවක් නිසා කැඩුනොත් ඉක්මනට මේක පිළියම් කරන්නත් පම වෙන්නත් එපා ඒකේ නෑ ස්ත්‍රී පුරුෂ ભેදයක් ඒකේ නෑ පැවිදි පැවිදි ભેදයක් ඒකෙන් තමයි අපි ශිෂ්ටාචාරද නැද්ද කියලා බලාගන්නේ මම බලාපොරොත්තු වෙනා හෙට වෙනකොට අපි මේ කරපු පදනම මතින් ඊගා දවසේ ධර්ම දේශනා ඉදිරියට කරගෙන යන්න. ඉතින් මේ මේ මෙතෙක් වෙලා ඉදිරිපත් කරගෙන ලද කරුණ නිසා තම තමන් කරගෙන යන වැඩ පිළිබඳව තමන්ට උනන්දුවක් ධෛර්යයක් ඇති කරගෙන ඉදිරිය කරන්න තියෙන සතිය සමාධිය වඩා ගැනීමේ වැඩපිළිවෙලට ධෛර්යයක් ශක්තියක් බලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පළවෙනි ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සිළු දිනාටම සනසිමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි පැයකුත් විනාඩි 10ක් 15ක් විතර අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් මේ කටයුතු නිම කරන්න ඉස්සෙල්ලා මම සම්ප්‍රදාන කුල කරන ඉල්ලීමක් තමයි මේ මේ පිළිබඳව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න අපිට සුළු වේලාවක් ගන්න පුළුවන් මේ මේ බණ ධර්ම දේශනාව සම්බන්ධ හෝ එහෙම නැත්නම් තම තමන්ගේ භාවනා ජීවිතයට අදාළ කරුණු පිළිබඳව. සාමාන්‍ය භාවනා ජීවිතවල සමාධිය සමාජය වැඩි කරගත්තාම නෙවෙයි. සමාජය වැඩි කිරීමට කටයුතු කරන වෙලාවේ. අනිවාර්යයෙන්ම මේ පරුෂත්ව වෙනස්කම් වගේක් ඇති ඒ වෙනස් වීම හොඳට පේන්නේ කට්ටියත් එක්ක ඉන්නකොට අනික් අයට පේන්න පටන් ගන්නවා මෙයා මේ කෙටි කේන්තිකාරයක් බාටපත් වෙනවා. ඒ වගේම අනුන්ගේ වැරදි නුරුස්නා ගතියකටපත් වෙනවා. තමන්ගේ වැරද්දකට තමන් සමාව දෙන්නෙත් නැහැ. මේ භාවනා ශාලාවට ගියත් කිසි කෙනෙක් කැස්සොත් කේන් කියනවා දොරක් හයියෙන් වැවුවොත් කේන් කියනවා අන්න ඒ වගේ මේ නිකන් සරුවත් චනන්සේ කියන්නේ මේ තුවාලයක් වනමුඛයක් කියලා කියන්නේ ඒක හේතුවට පස්සේ රිදෙනවා වැඩි බෙහෙත් දාන්න ඉස්සෙල්ලා ඒක සිද්දුවාට පස්සේ මතු කරාට පස්සේ වනමුඛේ පෑදුවාට පස්සේ රිදෙනවා වැඩි නිකන් තුවාලේ හොබරේ බැඳිලා තියෙද්දි මොකක්වත් නැහැ සනිපුණා වගේ තියෙනවා ඒ වගේ තමයි භාවනා කරනකොට අර තුවාලේ වනමුඛේ පෑදෙනවා එතකොට එයා හරි සංවේදී වෙනවා මේ සංවේදී වීම නිසා ඒ නුරුස්නා ගති වගේ දේවල් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒකයි කියන්නේ කැලේකට රිංගලා කරන්නයි කියලා වැඩි. ඒතර ගස් කොළන්ගේ කරන්න වෙන්න බෑ. ගස් කොළන් අපි කෑ ගැහුවට ගස් කොළන් අපිත් එක එකට එක කියාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවට ඒ ගැළපෙන පරිසරයක ඉඳලා ඒ ප්‍රතිශක්තිය ඇති වෙනකන් ටිකක් සමාජයෙන් පොඩ්ඩක් පැත්ත කරලා ඉඳී කියලා කියනවා. ඒක තේරුම් ගන්නකම්. ඒ ඒ අලු සමතුලිතතාවයට තේරුම් ගන්නකම්. හැබැයි ඒක දන්නවනම් සාමාන්‍ය සමාජයේ ඉඳගෙන වුණත් බේරෙන්න පුළුවන්. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඒක හොඳට හොයලා බලන්න පිරිසක ඉන්නකොට හරි කමන්නේ Taman තුල හරි කමන්නේ මේ සමාජයේ සිටින හැම දෙයකටම බොහොම සංවේදීතාවයක් ඇති වෙනවා. ඒ සංවේදීතාවය හැම වෙලාවෙදීම සාමයේ සඳහාම නෙමෙයි හිටින්නේ සමාජයට බොහොම විවේචනාත්මක වෙන්න පටන් ගන්න. පරිසරයට කරන Taman ගැන ඒ වගේ වෙන්න ඉඩ තියෙනවා. යහමතුරුනි අර්පණා සමාධිය සහ උපචාර සමාධිය ගැන විස්තර දැනගන්න කැමතියි. අපි හෙටට යනවා ඒකට. හෙට ඇත්තටම අපි අදාදි කතා කරන්න උත්සාහ කරේ ඒ කාය වචී දුස්චරිත පිළිබඳව හෙට යනවා. යම් කිසි කෙනෙක් මේ මට්ටමට තීරුම් අරගෙන ඒක සඳහා ක්‍රම සාවිදි දැනගෙන සීලාචාර වුණොත් හික්මව ගත්තොත් මධ්‍යම ප්‍රමාණයේ කෙලස් මධ්‍යම ප්‍රමාණයේ ගල්වැලිය අයින් කරන හැටි තමයි මේ සූත්‍රය ඊගාට තියෙන්නේ. ඒකදී අපිට හුඟක් වෙලාට ඒ ටික කතා කරන්න වෙනවා. සීල ශික්ෂාවෙන් පස්සේ සමාධි ශික්ෂාව කියන්නේ මොකද්ද කියලා. අපි නිසා හෙට වෙනකම් පොඩ්ඩක් ඉවසමු. මේ ඒ ටිකට එන්න. දානේ දානේ දෙන්නකොට ඇස්ටි කරනවා මේ සිතක් පහළින් කුසල් ගොඩක් තියෙනවා දානේ ප්‍රාර්ථනාවක් කරාම තමන් එතන ඇතිවෙන අසුර කිසියක් නෝක. කිසියක් නැතිවෙන්නේ ප්‍රාර්ථනාවක් නෙවෙයි ඇතිවෙන ප්‍රාර්ථනාවක්. ඒකවල ඒ අසුස. වලට වැඩිව අරක බලවත්. බලවත්ද? ඔය තේ පුද්ගලයා කරන්න හැටියට තමයි. මේ පුද්ගලයා කොහොම වුණත් කරන්නේ තම සතු දෙයක් අනුර දිනේ කොහරකමක් නෙවෙයි. නමුත් කරලා ඒ මේ අපි කියනවා කිරි දෝනවා. වැසිගෙත් කිරි තියෙන නමුත් ඒ වාදනයේ ගොම කඳුලක් වැටෙනවා. එක ගාලෙමනේ එක වැසිගෙමනේ දෙකම එන්නේ. ඉතින් එයා දන්නේ නැහැ කිරි දෝන එක වැඩේ. ගොපල්ලා එහෙම නෙවෙයි. ගොපල්ලා ඒ කිරි ටික දෝන්න යනකොට එයාත් පිරිසුදු වෙලා තනබුරුල්ලත් හොදලා වාදෙනෙත් හොදලා ඒ වැඩ කරලා ඔක්කොම කරලා කිරි වහලා තියලයි වැසි හොදන්න පටන් අරගන්න. අරයා දන්නේ නැහැ. ඒක නිසා කිරි ඇසෑහෙන කිරිතෝගයක් දෙවට මොකද කොහම කඳුලක් වටනොත් මූත්‍රා කඳුලක් වටනොත් අර කිරි එකම ඉවරයි. ඉතින් ඒ වගේ සමාන රටට අපි අනුන්ගේ දුකක් දැකලා යාට දෙන ගතිය තියෙනවා. දෙන ගමන් අපිට හිතක් පහළ වෙනවා මේක දුන්නොත් මට මීට වැඩිය ලැබෙයි. ඒක ඒකට තේරුම් අරගන්න ඕනේ මේ කුසල චිත්තයක් මාර්ගයෙන් අකුසල චිත්තයකට පෑදෙනවා. මේක අපරාධයක් නෙවෙයි. ඕන කෙනෙකුට එනවා. නමුත් සතියේ යුක්තව කරනවා නම් අපිට දාන දෙන ගමන් අල්ලාගත හැකි. මේ දෙන්නේ මොක මේ මොටිවේෂන් එක මොකක්ද? මේකට පෙළඹෙන්නේ මොකක් නිසාද කියලා. මේට වැඩි යමක් උපදි සම්පatti වශයෙන් බලාපොරොත්තු වෙන්න මේක බිස්නස් එකක් විතරයි. ගණදෙනුවක් විතරයි. හැබැයි හැම කිනාම තාලෙට පෙළඹෙන්නේ ඔහොම තමයි. වෙලා වෙලා වෙලා ඒක නිතරම දාන දෙන්න පටන් අර ගන්නකොට දවසක හිතෙනවා ඊ ලැබෙන දේ ගැන අපේක්ෂාවකින් තොරව ඵල අපේක්ෂාවකින් තොරව උපරිම දේ දෙන්න ඉතින් සෑහෙන දියුණු මනසක් තියෙනවා. ඉතින් අනග්ගහිත හිත අනගන අල්ලගත්තේ නැති හිතින් කියලා. ඒක මේ අනග්ගහිත හිත කියන එක මේ තේරෙනවා සප්පුරුෂ ධම සප්පුරුෂ දාන සූත්‍රය කියනකොට ගහිත හිත කියලා කියන්නේ දීපු දෙයෙන් යමක් අපේක්ෂා කරනවා. අනගහිත හිත කියලා කියන්නේ දීලා දානවා කියලා එකක් තියෙනවා. දීලා දානවා. දීලා ධම්ම දීලා දැමීම කෙරුවොත් සරුවචනන්සේ ප්‍රශ්නයක් කරනවා අනගහිත චිත්තෝ කෝපන බික්කවේ දානන් දත්වා යේන යේ මේ යත්ත යත්ත තත්ත දානස විපාකෝ නිබ්බත්තන්ති අඩ්ඩෝ චෝති මහදන්නෝ මහභෝගෝ උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තන්නමති කියලා. හරිය අමාරුයි තේරුම් කළ දෙන්න යම් කිසි කෙනෙක් අල්ලා ගත්තේ නැති හිතෙන්. දානේ දීම සඳහා දෙනවා කිසිම ඵල අපේක්ෂාවක් නැත්තම් එයාට භවභෝග සම්පatti ගොඩක් හැමෙනවා කිසි කැතක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා කියලා. ඒ ලැබෙන සැප ධාර්මිකව ලැබෙන සැප නිසිසේ පාවිච්චි කරනවා ඊර්ෂ්‍යා හිතක් ඇති වෙන්නේත් නැහැ මසුරුකමක් එන්නේත් නැහැ. ඒ තමන්ට ලැබෙන ධාර්මික ලැබෙන සුඛභෝගීත්වය හරියට පාවිච්චි කරනවා. වෙන කෙනාට හම්බුණාට එක්ක සැකයි. ඒක ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මසුරුකමක් ඇති වෙනවා. සැප තිබුණාට විඳින්නේ. අනග්ගහිත හිතෙන් දීපේකනාට ලැබීමත් හොඳයි. කොතන ගියත් තියෙන පහසුකම පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ සලකලා. අද බලන්න හුඟක් දිනු පොසත් මිනිස්සු මොනතරම් දුකෙන්ද ජීවත් වෙන්නේ කියලා. සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න එක්ක මරයි එක්ක හොරකම් කරයි එක්ක ආදායම් බද්දට අහුවේයි එක්ක කවුරු රැවේ ඉල්ලයි හරි බයකින් ජීවත් වෙන්නේ ඒක ධර්මයට යොදවන්නෙත් නැහැ සුවසේ පාවිච්චි කරන්නෙත් නැහැ ඒ හේතුව මොකද මේ මුදල් හම්බෙලා තියෙන්නේ ගහිත හිතකින් දීලා අනගහිත හිත ගැන කියනකොට කොච්චර භයානකද කියලා හිතෙනවා කොච්චරයි කියන්නේ ඒක අමාරුද කියලා වචනෙන් කිව්වට අපි දන්නවනේ ඔය මේ විසන්තර ජාතිකය කියලා කියන්නේ දාන පාරමිතාවේද ඇහෙන දිනු පාරමිතාවක් නේ ඉතින් විසන්තර රජුරවට දරු දෙන්න එකතු කරලා ජූතකයට අත්පැම්මක් කළා දෙනවනේ മന്ത്രി දේවි එන්නේ ඉස්සෙල්ලා. ඒ කරවල නිසා මේ ජූතක බමුණ හිතා ගන්නවා දැන් මෙතන හිටියොත් අම්මා ආවොත් ගෙනියන්න හම්බෙන්න දරු දෙන නිසා අඳුර වැටෙන්න ඉස්සෙල්ලා ගමට යන්න ඕනේ. ගමට යන්න හැදුවට මොකද දරු දෙන්න පිටිපස්ස බලනවා. දැන් අම්මා ආවොත් බේරෙන බව උන් දන්නවා. උන් දෙන පිටිපස්ස බලනවා ජූතකයා ඇදගෙන යන්න හදනවා. පස්සේ කටුවැලක් කඩාගෙන අත් දෙක බැඳ ගන්නවා. දරුවෝ දෙන්නගේ බැඳගෙන කටුවැලෙන් ගහ ගහ ඇදගෙන යනවා. මේ මේ මේ වෙසන්ත රජුණට පෙනෙන තෙක්මානි. වෙසන්ත රජුණට කේන්ති ගියයි කියන. මේ අත් දෙක වගේ තියාන හදපු රජ පැටියෙකුයි මේ මේ කුමාරිකාවකුයි මේ ජූතකයා මේ දීපු ටිකට ඇස් බැල්ම යන්න ඉස්සෙල්ලා කටුවැලකින් බැඳගෙන කෙවිටිකින් තලන්න පටන් අරගත්තයි කියලා කේන්ති ගියාලු. නිසා බුදු වෙලා 31ක්මක් ඇවිල්ලා තියෙනවා. බුදු වුණාට පස්සේ ආනිස අකුසල 16ක් 12කින් වින්දා බුදුහාමර එකක් තමයිලු ඒක. අර දීපු දෙයට බැඳිච්ච හිත. Taman දීපු දෙයට මෙහෙමයි වෙන්න ඕනේ. මේ මේ ධම්මනේ මේක හදන කාලේ ධම්මනේ සංජානනසෝ 67 නේ කරලා තියෙන මෙතන ඇති සමහරට පරණ ඇත්ත දන්නව ඇති. ඒක කරන වෙලාවේදී ඉතින් මේ වගේ ඉස්සරහට භාවනා දියුණුවයි කියලා උන්වහන්සේට පෙර දැක්මක් තිබිලා තියෙනවා. නැත්තම් 67 මේ වගේ දෙයකට ආයෝජනය කරන්නේ නැහැ. මොකද භාවනාවත් තියා තිබිලා නැහැ මේ වගේ තත්ත්වයක්. ඉතින් ඒකන වෙලාවේදී පිරිස ඇවිල්ලි වරලා ඉතින් මහා උජාරුවට අරක මේක කරන ඊසංශ කියනවලු අපි ඉන්න කාලේ මම අහලා තියෙනවා ඔබතුමා මට ගෙනල්ලා මෙච්චර සල්ලි මිටියක් දෙයි. හැබැයි ඔබතුමා හෝ ඔබතුමිය බලන ඉඳදී මම මේක ගඟට විසිකරුවොත් කේන්ද්‍රි ගන්න බෑ. මම උඩට විසිකරුවොත් කේන්ද්‍රි ගන්න බෑ. එහෙම නැත්තම් සල්ලි අරගෙන යන්න මට එපා. මේ සල්ලි දුන්නට පස්සේ මට අනම්මන කියන්න එන්න එපා. ඊට පස්සේ කුටි හැදුවට පස්සේ කිව්වේ ඒකයි ඔයාට කුටි හැදුවා. මම හෙට බුල්ඩෝසර් කියලා මේක මට්ටම් කරාට මොකක් කියන්න එපා. කියනවනම් කුටි හදන්න එපා. ඉතින් ඒක පේන්නේ මහ දරුණු බහම් මේ මේ හරපරුස කතාවක් කියලා. එම කියන්නේ මේ දීපු දෙන්නේ දීලා දාන්න. ආයේ මේ පලාපේක්ෂා කරන්න බෑ. ඉතින් අපිට බෑ ඒක කරන්න. අපි කාට හරි සංඝයා වහන්සේට මොකට දුන්නත් උ දරුවෙකුට දුන්නොත් ඒ දරුවා ඒක හොඳට පාවිච්චි කරයි. සාසනෙ මේක ගනී කියලා ලොකු අපේක්ෂාවක් ඇති වෙනවනේ. නැත්නම් ඒකේ තියෙනවා මොකද්ද යට මේ කොස්සක්. ඒක නිසා ඒක විස්තර කළා විස්තර කළා අටුවාචාර්යන් වහන්සේ අහනවා සරුවච්චන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට දෙන දානෙද ලොකු නැත්නම් සාරිපුත්ත හාමුදුරුවෝ සරුවච්චන් වහන්සේට දෙන දානෙද ලොකු කියලා. දෙන්න දෙයක් නැහැ. ඉතින් පින්ඳ පාත ටිකක් තමයි දෙන්න තියෙන්නේ. වෙන මොනවද දෙන්නද? ඒ දෙනකොට අහනවා සරුවච්චන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට පාත්‍රයෙන් පින්ඳ පාත හැන්දක් බෙදෙනවා. සාරිපුත්ත හාමුදුරුව හැන්දක් බෙදෙනවා. කොයි එකද ලොකු කියලා. මම මේක මේ කීපතාවක් කියපු නිසා මේ සමහරව දන්නවා මේකට උත්තරේ මොකද්ද කියලා. මම බලන්න කොච්චර අමාරු තැනකට යන්නේ කියලා. ලෝකේ ඉඳන් උසස්ම දෙන්න සරුවචන් වහන්සේ ධර්මාදීශරයි ධර්ම සේනාපති දෙන්න දානයක් දෙනකොට දානි ආනිසංස තීන්දුව වෙන්නේ මොකද්ද? වැඩියෙන්ම අවබෝධ කරපු එකනා දෙට දාන තමයි ආනිසංස තියෙන්නේ. ලොකු දානයක්වත් වියදමක්වත් ඒව මොනක්වත් වැඩක් නැහැ. ඊට වැඩිය දානීය පිළිබඳව සම්මාදිට්ඨිය දෙනවනම් ඉතින් බුදුහාමුදුරුවයි සාරිපුත්ත හාමුදුරුවෝ ගන්නකොට කාටද වැඩිය හොඳ අවබෝධය තියෙන්නේ? දැන් බුදුරජාන් වහන්සේ දෙන එක තමයි ආනිසංස වැඩි. අපි දාන එක දෙන්න ගියාම බලන්නේ අපි කොච්චර සල්ලි වේදම් කරනවද කොච්චර දුර ඉඳලා ආවද කොච්චර මහන්සි වුණාද කියන එක. ඒක පුංචිව නෙවෙයි. නමුත් දාහන පිළිබඳ අවබෝධය සම්මා දිට්ඨිය හරිය වැදගත් වෙනවා. ඒ නිසා ඒකයි කියන්නේ දාහනේ කියන එක එක එක දවසේ. එක දානකින් කරන්න බෑ. නැවත නැවත දෙනකොට තමයි දාහනේ තුලින්ම සෑහෙන දුර දිග යන්න පුළුවන්. ඒ නිසා ඒකෙදි තියෙන්නේ සද්ධාය දානන්දේති, කාලේන දානන්දේති, අනග්ගයිත චිත්තෝ දානන්දේති, අත්තානංච පරංච අනුපහච්ච දානන්දේති. ඒ වගේ කාරණා පහකින් දානේ සම්පූර්ණ සප්පුරුෂ දානයක් කියලා කියනවා. ඒ කියන්නේ දීලා කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ දුන්නා විතරයි. මට මේක දෙන්න හම්බුණා ලොකු දෙයක්. මේ හොඳ මේ ශේෂ්ත්‍රයක ඇටයක් පැලකිරුවා වගේ. නිදන් පැතුවාම නිවන් පැතුවාම කියන එක මධ්‍යම දානේ කියලා. නිවන් ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා මේ දෙන මටත් මේ ලබන කෙනාටත් මේකට සාදු කියන සේරටම නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙන මට විතරක් නෙවෙයි එමතින් අහුදුටු සියල්ලටම මේ සත්‍ය අවබෝධ වේවා කියලා දෙනවනම් ඒක සඳහා බුරියානිම දෙන්න ඕන එකමක් නැහැ වතුර විදුරක් දුන්නත් ඇති. <clears throat> නිතරම ඒ අදහසින් වතුර විදුරක් දුන්නත් මේක නිසා අනේ මේ සියල්ලටම සාන්තිය පිණිස වෙන නිවන අවබෝධය සඳහායි මේ කරන්නේ වෙන මොකක්වත් සඳහා නෙවෙයි කියලා මේ ඒක තමයි උත්කෘෂ්ඨ දාන විදියට අපේ මේ පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඒක කරලා කරලා කරලා කරලා පුරුදු කරනවා. ඊට පස්සේ තමයි අන්තිමට ජීවිතය පිළිබඳ ආසාවක් දීලා දාන්න පුළුවන් මට්ටමට යනකම් මාර්ග ඥාන මට්ටමට යනකම්ම යන්නේ ඔය ඔය ඇති කරගන්න හිත තමයි. ඒ මේ සම්මා දිට්ඨිය තමයි. දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙසක් දවසට එක්කෙනා එනවා සමාජ සමාජය භූමි කියලා තේරෙනවා. ඉතින් ඒකකොට යෝගී වෙන කෙනෙක්ට දෙන්න ඕන කරන්න සොයා බැලීමක් කරලා එහෙම ඇත්තටම ওই ප්‍රශ්නේ මතුවෙන්නේ මේ ද්‍රව්‍ය දාන දෙනකොට නෙමෙයි මුදල් දාන දෙනකොට. අපි ඒ තරම දැන් කෙලසිලා තියෙන්නේ මනුෂ්‍යය විසින් ඇති කරගත්ත මේ පිළිකාවක් තමයි මුදල් කියන එක. ඉස්සර තිබිලා නැහැ කිසිම මුදලක්. ඒතර තියෙන්නේ බඩගින්න බත් දෙනවා. පිටි බහන වතුර දෙනවා. ඒතර බත් ටිකක් දුන්නට කමන්නේ නැහැ. කවුරු සම්මාදමේ ආවත් බත් ටිකක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. අපිත් පුරුදු වෙලා තියෙන ලේසියට සල්ලි දෙනවා. සල්ලි පාවිච්චි කරලා පස්සේ මං සරංගිල බොනවා. නැත්තම් සිගරට් බොනවා. එතකොට අපි කරන්නේ පාපයක්. නමුත් සල්ලි නැතුව කරන්ඩ අපිට ඉතින් ටිකක් අතපය විසි කරන්න කොතනද කරන්නේ මොකද්ද කරන්නේ මගේ මොකද්ද කරෙන්න ඕනේ කියලා අහනවා. මෙහෙමයි මම මම බඩු ටික අරන් දෙන්න. එතකොට ඇඟෙන්නේ කෙරෙන්නේ. ඒ දේ කරන්න අර වගේ මේ සල්ලි දීලා චෙක් එක අසංකල කරන්න බෑ. දැන් මුගක් වෙලාවට ওই පිටරටේම ගියාම ඒ සංඝයාට ආරාධනා කරනවා දාන්නට. බලනකොට තරුපයි හෝටලෙට ගෙනිහිලා හෝටලේ වේටර් සල්ලි දාන දුන්නාට පස්සේ අර මහත්තයා ගෙදර ඉඳලා චෙක් එකක් ලියනවා. টপ ක්ලාස් පිං. ඊට වැඩිය හොඳයි කියලා කියනවා ලිප් බඳලා ගිනි මොනවල තමන් හදලා දෙන දාන. වේලාම සූත්‍රය කරලා ගෙදින් ගව් තුනක් දුරට දිගට ලිප් බඳ ගිනි මොනවල රාජ්‍ය සේවකයන්ලා දා දුන්නලු අත පහකට වැඩක් නැතිලු අර තමන් අතේ හම්බෙච්ච ටික අතින් දෙන එක ඊට වැඩිය වටිනවා. අර ප්‍රශ්නේ මතුවෙන්නේ ගිය පරතෝ ගියාට පස්සේ මම ඔය ජර්මනිදී බණ කියනකොට ඒත් සුදුනෝන කෙනෙක් ඔය ප්‍රශ්නේ මතු කරා ස්වාමීන් වහන්සේ එimhe දුන්නට ඒගොල්ලෝ ඒක වැරදියට පාවිච්චි කරනවා නම් මං කියයි ඒක වෙන්නේ මේ මුදල හරහා වැඩේ වුණොත් අපි ද්‍රව්‍යාත්මක යන මට්ටමට පියවරක් ඉදිරියට තිබ්බොත් එහෙම කාටවත් එහෙම වංච කරන්න බෑ ඉස්සර තිබුණේ සල්පිලි පන්සලේ තිබ්බේ සල්පිල සල්පිලට කවුරු මඤ්ඤක ටිකක් තම්බලා දෙනවා පොල් පැලයක් දෙකක් දෙනවා ඒ මනුස්සයා ඒක වේදන් කරලා වැඩ කරගන්නවා මුදලින් කරන්න ගියාට පස්සේ තමයි ඒ කියන්නේ ඒ වුණත් සොයා බලා කටයුතු කිරීම ගන්නගේ නෙවෙයි දෙන්නගේ මේ ස්වභාවය. දෙන්නගේ ස්වභාවය. ඒකෙදී මේ මට මතක නෑ මේ මට පටලවා ගන්න බෑ මේ කිව්වට <clears throat> යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්න වෙලාවේදී ඒක වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා ඉවර වෙලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැකලා සතුටු වෙලා මේ Taman අතේ තිබුණ හැඹිලිය කකුල් දෙක උඩට දානවා. ඒකේ තියෙන්නේ පොඩි එක සතයක් විතරයි තියෙන්නේ. ඊසාසේ සම්පූර්ණ ආශිර්වාද කරනවා දෙවියන් නායකගේ සියලු ආශිර්වාද ලැබේවයි කියලා. ඊට පස්සේ තව උතාම ධනපතියෙක් ඇවිල්ලි වරලා ගණන් කළා රුපියල් 100 කෝලයක් තියලා. දේශනාති කිසිම අනුකම්පාවකුත් නැහැ කිසිම ආශිර්වාද කිරීමකුත් නැහැ. ඉතින් අහනවා ගෝලෝ මොකද මේ මේ අර සතයක් දීපු මනසට සම්පූර්ණ දේව ආශිර්වාද දුන්නා. ගණන් කළා රුපියල් 100 දීපු මනසට කියලා. ඒ මනසේ ගාව ලක්ෂ ගාණක් තිබුණා. ඌ හරි හුක්කුණා. ඌ රුපියල් 100යි අරන් දුන්නේ. අර මනසකේ තිබ්බ සබ්බසරීමේ තමයි සතේ උණා දීලා තිනවා. ඒක තමයි දාන්නේ. අමාරුයි. සබ්බසරීම දීලා හෙට ගෙදර ගිහලා කන්නේ මොනවා? පුළුවන් නම් වෙලාවක අර තියෙන ටික ඔක්කොම දෙන තරමට ගියා නම් ඒක ඉතින් අපි අර ඒක සාටක බහුණාය කතාවෙත් තියෙන්නේ. මනුස්සයටයි ගෑනට දෙන්නට එකම එකම සලුවයි තියෙන්නේ. ඒක ඇඳගෙන ඉන්න වෙලාවේදී බුදුහාමුදුරු දාන ආනිසංස කියනකොට මනසට කල්පනා වෙනවා. යට ඇඳ වෙන ගත්තොත් ගල් ගහනවනේ මිනිස්සු. දෙනවනම් දෙන තියෙන උඩ ඇඳම විතරයි. ඒකෝර කල්පනා කරනවා බැමිණි ගෙදර තියලා ආවේ අද බැමිණිට එළියට එන්න විදියක් නැහැ උඩ ඇඳගෙන නැහැ. ඒක බබුණ ඇඳගෙන ඇතින බබුණා හිතන මේක දුන්නොත් හරි ඊට පස්සේ කියනවා දැන් ගෙදර ගියහම බැනුම් අහන්න වෙනවනේ ආයෙ බෑ කියනවා. ආයෙසරයක් ආයෙ දෙනවා. දෙනවයි කියලා හිතනවා. ආයෙ බෑ කියලා හිතනවා. තුන්වෙනි සැරේත් හම්බෙලා කියනවා මේක කර කර ඉන්න හම්බෙන්නේ නැහැ කියලා මිනිහා දලුව ගලවන කියලා බුදුහාමුදුරට පූජා කරලා ඇවිල්ලා අද දිනුවා අද දිනුවායි කියලා කෑ ගන්න. කොසල් රජුරුවත් ඉන්නව බණහන් ඇවිල්ලා ඒ සුවා රජුරණ කේන්ති යනවා. දිනනවා කියන එක ගිහි මේ රටවැසියට අයිති දන්නේ රජුරවන්ට අයිති දෙන්නේ. වහන්න ඔබ මොකද්ද දිනලා තියෙන්නේ? ඊට පස්සේ කියනවා මම බුදුම දිනුමකින් දිනුවා. මයිලක තිබුණ එකම සාටකයයි බැමින්ටයි මට මම ඒක දුන්නයි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ කිව්වට පස්සේ බුදුරජාණන්සේ කියනවා මේක තමයි යුද්ධෙකුයි දානෙකුයි සමාන වෙන්නේ ඔතනදී තමයි. යුද්ධංච දානංච සමානමා වූ සෑහෙන යුද්ධයක් කරන්න ඕනේ සබ්බතරීමේ දෙන්න. කොහොමඩත් මරණ වෙලාවේ දෙනවා. ඒක ඉති වළක්වන්න දෙයක් නැහැ. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරලා තියෙනවා මේ කුණා يعني නොකනොබ ඉතුරු කරන එක අනිවාර්යයෙන්ම මරණ වෙලාවේදී සීල දේ. නොදන්නා කෙනෙක් බවට යන බවත් දැන දැන මේ සල්ලි එකතු කරන විතර ලොකු දානයක් නැහැ කියලා. යතින් දානපතිය හරිම කුණෙක් කියලා. ඌ යන්නේ ඉස්සෙල්ලම කීයක් හරි පින් කරගන්නවා. ඒක නිසා තියෙන කාලේ දන් දීලා ඌ පින් කරගන්නවා. දාන කුසල කුණා සබ්බ සරීමම දන්නේ නැති කෙනෙක් බවට පත් වෙද්දී ඌ තාම කුණුකම් කර එකතු කරනවා. නෑ උපහාසාත්මකෝ කියලා තියෙනවා. දානේ කියන්නේ ඔය හිතන තරම් ලේසි වැඩක් දැන් අපි පැය කාමාරක විතර කාලය ආරම්භ කියනවා ඒක නිසා වෙන ප්‍රශ්න නැහැ කියන පදනම ඉදගෙන මම යෝජනා කරනවා අපි දවසේ වැඩ කටයුතු විදිහට સમાප්ත කරලා මේ දක්වා මේ කටයුතු සංවිධානය කරපු සියලු දෙනාට පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාට පින්පමනවල ඒ වගේම අපේ ඥාතින් ජීවත් කරලා ඒ අතට පින්පමනවල අපේ අපගේ ප්‍රාර්ථනා ඉදිරිපත් ගැනීම දවසේ කටයුතු හිමාව සටහන් කරනවා